දෛ ගෞරවනීය මෑණිවරුනි සද්ධාන්ත පින්වත්නි අපි අදත් නිස්සරණේ පවත්වන 219 වැඩසටහනේ දෙවන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. ප්‍රශ්න 18ක් ලැබිලා තිනවා ස්වාමීනි. පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව. සක්මන් භාවනාව කිරීමෙන් අනතුරුව පර්යංක භාවනාව සඳහා හිඳගතිමි. මූල කර්මස්ථානයේ වන ආස්වාස ප්‍රස්වාසය වෙත සිහිය පිහිටුවා ගතිමි. ආරම්භයේදී ආස්වාසය සහ ප්‍රස්වාසය ඊට වේගවත්ව සිදුවන බව දැනුනි. පසුව ක්‍රමයෙන් සාමාන්‍ය තත්වයට ආස්වාස ප්‍රස්වාසයේ සිදුවුනි. ගරු ස්වාමින් වහන්සේ සමහර අවස්ථාවල පරයන්ක භාවනාවේ නියලේ නියලෙන අතරතුර මා ඉදිරියෙන් මගේම ඡායාව මා දිහා බලා ඉන්නවාක් මෙන් පෙනෙන අතර එවිට මා භාවනාවෙන් මිදෙන්නෙමි. මෙවැනි අවස්ථාවක මා කුමක් කළ යුත්තේද යන්න මාහට උපදෙස් ලබා දෙන්න. තවද භාවනාවට හිඳගත් පසු මා අත් දෙක පහසු ආකාරයේ තබා ගත්තද මද වේලාවකින් එය තද ගතියක් නැතහොත් දරදරු ගැසී ඇති බවක් දැනේ. එමෙන්ම සමහර අවස්ථාවල මූල කර්මස්ථානයේ දෙස සිය පිහිටුවා සිටින විට නොදැනීම බෙල්ල පහලට කඩා වැටේ. මෙය උදාසීන බවක්ද පහදා දෙන්න. හොඳයි. මුලින්ම අහනවා අර ඉස්සරහ රූපයක් මැවෙනවා කියලා. ඇත්තටම සමහරලාට ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඉරියව්වට හොඳට හිත දාගෙන ඉන්නකොට ඉරියව්වේ ඡායාවක් වගේ දෙයක් අපේ ඒ රේඛා ටික නැත්නම් ඒ මේ සීමාව අපේ හිතේ ඇඳෙනවා. ඉතින් අපේ ඉරියව්ව අරමුණු කරගෙන භවනා කරද්දී ඒක හිතේ ඇඳෙන නිසා ඊළඟ ආනාපාන සතියට ගියත් ඒ බඳු දෙයක් අපේ නිකන් ඉස්සරහා තියෙනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ගැන එච්චරම තකන්න නැතුව ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඒ මොකද අපි ඔය හිතින් පෙන්නන දේවල් ටික මේ සංඥා ඔස්සේ නෙමෙයි යන්නේ. දැන් උතන ඔහොම යන ක්‍රමක් තියෙනවා. දැන් සමහරවිට අපි තුමු මෛත්‍රී භාවනාව එහෙම වඩද්දී අපිට ඕනනම් පුළුවන් අපි කැමති අපි තුමු සාමාන්‍යයෙන් මුලින් පටන් ගන්නේ තමන්ට මෛත්‍රී වඩලා එතෙන්දී ඕනනම් පුළුවන් නිකන් තමන් බොහොම සුවසේ තැම්පත් වෙලා ඉන්නවා ප්‍රසන්න පෙනුමකින් ඉන්නවා තමන්ගේ මෛත්‍රී වැඩිම හරහා සුවපත් වෙනවා කියලා අර ඒ බඳු චිත්ත රූපයක් මවාගෙන ඒ දේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තුමු ගුරුවරයෙක්ට මෛත්‍රී වඩනවා නම් ඒ ගුරුවරයා හරි කවුරු හරි තමන්ගේ ගෞරව කෙන්න කෙනාගේ රූපයක් හිතින් මවලා හිතින් හදලා ඒ රූපය සුවපත් වෙන ආකාරයට මෛත්‍රී වඩන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රම තියෙනවා. ඉතින් නමුත් අපි සතිපට්ඨානයේ පැත්තෙන් යනකොට ඒ බඳු කිසිම මේ හිතින් හදපු පැත්තකට යන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දිත් තමන්ගේ කයේ රූපයක් ඉස්සරහ තිබුණට ඒක ඔස්සේ යන්න එපා. ඒ වෙනුවට බලන්න තමන්ගේ කයේ ඇතුලේ දැනෙන්නේ මොකද්ද කියලා. දැන් ආනාපාන සතිය වඩනකොට අපිට ඍජුව දැනීමක් තියෙනවා. අර පෙනීමට අමතරව පෙනීමක් තියෙනවා. නමුත් ඊට අමතරව අපිට දැනීමකුත් තියෙනවා. ඍජු දැනීමක් නාසිකාග්‍රේ තියෙනවා. එතෙන්දී ඔන්න හුස්ම රැල්ලක් ඇතිලෙනවා දැනෙනවා. පිට වෙනවා දැනෙනවා. නැත්නම් සිසිලසක් දැනෙනවා උණුසුමක් දැනෙනවා මේ වෙලෙට සම්පූර්ණයෙන්ම වර්තමාන වශයෙන් හිතින් හදපුවා නෙමෙයි කායික වශයෙන් සිදු වෙන දේවල් මේ පැත්තකට තමයි හිත වැඩියෙන් දාන්න තියෙන්නේ ඊළඟට තව ප්‍රශ්නයක් අහනවා බෙල්ල කඩන් වටනවා කියලා සමාලාවට මේ කරගෙන යනකොට දැන් තමන් පොඩ්ඩක් බලන්න මේ වෙලාවේදී නිින්ද ගිහිල්ලා නැත්තම් හොඳ අවදියෙන් නම් ඉන්නේ සමහරලාට ඒ වගේ ඔය වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා එකක් තමයි දැන් ඔක දිගටම ඔහම තියාගෙන ඉන්න ගියොත් සමහරවිට මේ බෙල්ලේ යම් යම් අමාරු අමාරුකම් අපහසුතම් මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි පුරුද්දක් වශයෙන් හැම තිස්සෙම දැන් බෙල්ල ඍජුව පටන් ගන්නවා. පොඩ්ඩක් නැමුණට ගාණක් නැහැ. ඒ කියන්නේ කායස් කය සාමාන්‍ය සකස් වීමක් වෙද්දිත් ඕක පොඩි වෙනසක් වෙයිවි. ඒක ගාණක් නැහැ. නමුත් සම්පූර්ණයෙන්ම නිකන් මෙහෙම බෙල්ල සම්පූර්ණයෙන් බිමටම මේ පාත් වෙලා වගේම නම් තියෙන්නේ. එතකොට ඒක දිගට පුරුදු කරන එකේ යම් යම් අවාසය හිටින්න පුළුවන්. මොකද මේ උර මේ මොකක්ද ඒකට කියන්නේ කෂේර මේ කොඳු යට පෙළේ හැම යම් යම් මේ අවශ්‍යතාව වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ බඳු එකක් සිද්ධ වෙනවා නම් පොඩ්ඩක් ආසනයක් පරිහරණය කරන්න පුළුවන්. මොකද අපේ කයේ නැත්නම් හිසේ ගුරුත්ව කේන්ද්‍රය පොඩ්ඩක් මැද්දකට එන විදිහකට වගේ සකස් කරගත්තා නම් අපේ හිත අවධානය හොඳට දියුණු වෙගෙන යනකොට නැත්නම් කය කයේ අවධානය මදක් ගිරහිලා හිත පැත්තට වගේ යනකොට කය තියෙන්න ඕනේ බොහොම සුවසේ. කයට අනතුරක් නොවන විදිහට. ඒ නිසා පොඩ්ඩක් ඇලවෙන නැත්නම් පිටිපස්සට බර වෙන විදිහට ඉරියව සකස් කරගන්න පුළුවන් නම් හොඳයි. ඕනනම් අපිට පුළුවන් ආසනයක් පාවිච්චි කරන්න ඇඳ තියෙන ආසනයක්. ඒකේ වාඩි වෙලා පොඩ්ඩක් හිස කෙලින් තියාගෙන නිකන් පිටිපැත්තට පිටපස්සට වගේ මේ හිටින විදිහට මේ බර මේ ආනාපාන සතිය පටන් ගන්න පුළුවන්. එතකොට අර සමහරලාට මේ ඉස්සරහට යනකොට කය සියුම් වෙනකොට නැත්නම් සැහැල් වෙනකොට මේ කියන දෙයට වෙන්නේ මේ මේ විදිහට බෙල්ල කැඩෙන කඩාගෙන වැටෙන එකක් නැත්නම් සම්පූර්ණයෙන් පහත් වෙන එකක් නැහැ. අනිත් ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? අත් දෙක දරදඬු වෙනවා කියන ඔය එතන පොඩ්ඩක් බලන්න මේ කියන්නේ පටන් ගන්නකොටම ඉරියව්වේ තියෙන්න ඕනේ සමබරතාවයක්. ඒ වගේම සැහැල්ලු ස්වභාවයක්. ඒ කියන්නේ අපි අත් දෙක මෙහෙම තියන් ඉන්නවා මිසක් මෙහෙම තද කරගෙන නිකන් පාදවලට තද කරගෙන පටන් ගත්තොත් වැරදි. පටන් ගන්න වෙලාවදීම බලන්න අත් දෙක තියෙන්නේ බොහොම මුරුදු විදිහට තැම්පත් වෙලා කියලා. දැන් කිසිම ආයාසයකින් තොරව අත් දෙක නිකන් කඩන් වැටෙනවා වගේ කියලා කියන්නේ. දැන් වෙන කෙනෙක් ඇවිල්ලා මේ අත අපි નિરાයාසයෙන් තියන් ඉන්නකොට මෙහෙම ඉස්සුවොත් එහෙම මේ අත එහෙම කඩන් වැටෙන්න ඕනේ. ඒත් අපි මෙහෙම තද කරගෙන නම් ඉන්නේ මෙයාට උස්සන්නත් බෑ. ඉස්සුව ගාම අපි මෙහෙම මේ වෙන්නේ. නතුත් අපි තද කරගෙන නැත්තම් මේ අත ඕන කෙනෙක් නිකන් ඔහේ උස්සන්න පුළුවන්. මේක නිකන් පණ නැති වෙලා වගේ තියෙන්නේ. අපි අතරේ ගමන් ඕන ඩොක් ගාලා වැටෙනවා. අන්න ඒ වගේ මේ අත් දෙක තියෙනවනේ හරිය ලිහිල්ව. ඉහිල්ව තියෙන්න ඕනේ. ඉතින් එතෙන්දි තදවීමක් සිටින්න බෑ. පටන් ගන්න තැනදීම බලන්න තමන් අත තද කරගෙනද පටන් අරගන්නේ කියලා. අත් දෙක බොහොම සුවසේ නැත්නම් සැහැල්ලුවෙන් නම් පටන් ගන්නෙ මේ කියන්නේ ඉරියව්වේ මුලදී අපි හොඳින් ගිහිලා තියෙනවා. සමහරලාට භවනාව කරගෙන යනකොට මේ අතේ සාමාන්‍ය මේ අතයි පාදයි වදින තැන්වලට එහෙම නැත්නම් අත් දෙක වදින තැන්වලට අවධානය යොමු කරනකොට තදවීමක් දැනෙන්න පුළුවන්. ඒකද කියලා චුට්ටක් බලන්න. එහෙනම් මේ අහපු කෙනා පොඩ්ඩක් ඔය අනුව පොඩ්ඩක් කටයුතු කළා ඕනනම් ආයෙත් Tamanට ඒ බාධාවන් ටික මගහැර ගන්න පුළුවන් වුණාද කියලා පොඩ්ඩක් කියන්න. සක්මන් භාවනාව වැලිමලුව මත සක්මනේ යෙදුණු මා පාදයේ තබා ඔසවන විට ඇඟිලි කරු අතරින් වැලි මතුවී උඩට විත් ඉදිරියට විසිරී යනු දැනුනි. පෙර මෙන් ලනුපැදුර මත සක්මන් කළ විට එහි ඇති ගොරෝසු බව පාදයේ මැද කොටසට ඇඟිලිවලට යටිපතුලට පිළිවෙලින් දැනුනි. ක්‍රම ක්‍රමයෙන් සක්මන් කිරීමේදී එම ලනුපැදුරේ ගොරෝසු බවක් හෝ සිනිඳු බවක් නොදැනි මධ්‍යස්ත බවක් දැනුනි. එමෙන්ම මුල් වට දෙක තුන සිත විසිරුණු අතර පසුව සිතුවිලි නොමැතිව පාදයේ ස්පර්ශයේ වෙත සිහිය පවත්වා ගත හැකි විය. මෙලෙස පැයක පමණ කාලයක් සක්මන් කරන විට කෙනෙකු වෙරිමතින් ඇවිදින යන ආකාරයෙන් මා සක්මනේ නිරත වන බව දැනුනි. පාදයේ ස්පර්ශයේ වෙත සිහිය තිබුණ නමුදු මා ඉදිරියට ගමන් කිරීමේදී වැටෙන්ට යනවා වගේ දැනුනි. නමුදු එය නොතකා පෙර පරිදිම සිහිය පිහිටුවා ඉදිරියට සක්මන් සක්මනේ නිරත වුනිමි. ඉදිරියට භාවනාව කරගෙන යෑමට උපදෙස් ලබා දෙන්න. ඔව් දැන් සක්මන් භාවනාව හොඳයි කියලා තියෙනවා. කියන්නේ අර මේ ඔය වෙරි වෙන්නේ ටිකක් භාවනා කරනකොට පස්සේ. ඒ හින්දා ඒ ගැන එච්චර බය වෙන්න එපා. මේ මුකුත් ගත්තේ නැත්නම් ඉතින් භාවනාවේදීත් ඕක වෙන්න පුළුවන්. <laughs> ඉතින් එහෙනම් බය වෙන්නේ නැතුව දිගට කරගෙන යන්න ඕක මග හැරෙවි. ඒ කියන්නේ මග හැරෙවි කියන්නේ තමන් ඕකට හුරු වෙනවා. ඒ කියන්නේ මුලදී තමන් නිකන් දරදඬු කරගෙන, කය බර කරගෙන කරනවා. හැබැයි ටික ටික ටික ඊළඟට මේ හුරු වෙනකොට හුරු වෙනකොට කය නිකන් ඉබේ යන්න ගන්නවා. නිකන් රොබෝ කෙනෙක් යනවා වගේ නැත්නම් හුරු කඩයක් යනවා වගේ එහාට මෙහාට එහාට මෙහාට යනවා. තමන්ට දැනෙන්නේ නිකන් වෙරිකාරයෙක් යනවා වගේ. නිකන් ලොකු කන්ට්‍රෝල් එකක් නැහැ දැන්. ලොකු පාලනයක් නැහැ දැන්. කය ඉබේ ගමන් කරනවා. එතකොට නිකන් අර අපි බර කළා පාලනය කරනු ගතියෙන් අයින් වෙලා ඒ වෙනුවට දැන් කය ඔහේ සක්මන් කරනවා අපි හැබැයි එතන එතන දැන් අවධානය පවත්වන්න ඕනේ. මේක ගැන ලොකු දේවල් හිත හිතා යනව වෙනුවට බලන්න පාදයක් වදිනවා. ඒක බොහොම සුවට මේ සුමට විදිහට නැත්තම් බොහොම සියුම් විදිහට බලනවා. ආයෙ ඊළඟ පාදය වදිනවා. එතන සියුම් විදිහට බලනවා. ඊළඟ පාදය වදිනවා. එතන සියුම් විදිහට බලනවා. එහෙම දැන් හිත සැහැල්ලුවෙන් බලන්න. හිතරත් බර කිරීමක් කරන්න එපා. මේ දැනෙන දේ බොහොම සැහැල්ලුවෙන් බලමින් යන්න. ওই தත්තට හුරු වෙවි ඒක ඒ තරම්ම ගැටලුවක් කරගන්න එපා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙම නිස්සරණ වන පියසට පැමිණි දෙවන වාරයයි. මීට පෙර බොහෝ කාලයක සිට භාවනා කටයුතු කරගෙන යමි. මම සට කමඨහන් වශයෙන් ආනාපාන සති භාවනාව කරගෙන යමි. හුස්ම ඉහළ පහළ යාම හොඳින් දැනේ. නාසිකාග්‍රය වෙත හිත යොමු කරමින් ටික වේලාවක් සිටින විට ආයාසයෙන් තොරව හුස්ම රැල්ල ඉහළ පහළ යන බව දැනේ. මේ ආකාරයෙන් ටික වේලාවක් සිටින විට හුස්ම නොදැනියයි. පරයන්ක භාවනාවේදී ටික වේලාවකින් චිත්ත ඒකාග්‍රතාවයට පත්වේ. මේ ආකාරයෙන් කයට සිත යොමු කරමින් සිටින විට නොයෙකුත් උෂ්ණ සීත ගති හා වෙනත් වේදනාවන් දැනේ. කයේ වේදනාවන් සමහර විට නොදැනී යන අවස්ථාද ඇත. මෙම අසපේ භාවනා පුහුණුව තුලින් සතිමත් බව හා චිත්ත ඒකාග්‍රතාවයේ දියුණුවක් ඇති වූ බව දැනියයි. සක්මන් භාවනාවේදීද ධාතු මනසිකාරයේ හොඳින් දැනේ. পায় ඔසවන තබන අවස්ථාවේදී රළු ගතිය, උෂ්ණ ගතිය තුලින් ධාතුන් වෙනස් වීම දැනේ. භාවනාව කරගෙන යාමේදී සිත එකඟ වෙයි. ඒ තුල ටික වේලාවක් රැඳී සිටිය හැකි බව දැනේ. මින් ඉදිරියට භාවනාව ඉදිරියට කරගෙන යාමට මා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ගෞරවණීය උපදෙස් පතමි. හොඳයි කළා තියෙනවා. හොඳයි. දිගට ওই විදිහටම කරන්න. ඒ කියන්නේ හොඳට එතන එතන සිහිය පවත්වන්න. දැන් අතීතයෙන් අනාගතයෙන් හිත මුදව ගන්න. පුළුවන් තරම් හිත සංසුන් කරගන්න. හිත සැහැල්ලු කරගන්න. ලොකු බරක් කරගන්න එපා. පුළුවන් තරම් සැහැල්ලුවෙන් බොහොම නැවුම් මනසකින් භාවනා කරගෙන යන්න. Tamanට කියන්නේ මේ ක්‍රමේ වැටහිගෙන යනවා. යන ක්‍රමේ හොඳයි. දිගට ඕක තව බහුලීකృతක වෙන්න බහුලීකృత වෙන්න ඉඩ හරින්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවට සුදුසු පරිදි කය සකස් කර සැහැල්ලුවෙන් භාවනාවට වාඩු යෙමි. සිත නිසල කර ගනිමින් මූලික කර්මස්ථානයේ වරන් ඇතුලේ තියෙන ආනාපාන සතිය සිත පිහිටුවා ගතිමි. හසුවන ආස්වාස ප්‍රස්වාසය ක්‍රමෙන් සියුම් වී නොදැනී යන්නට විය. එවිට කයට උෂ්ණත්වයක් දැනුණු අතර ෂණයක් පමණ වේලා ආලෝක වේලාවකින් ආලෝකයක් මනසට පෙනෙන්නට විය. නැවත ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන්නට විය. භාවනා ආරමුණේ සිහිය පීටුවා ඇති බව හොඳටම දැනුණ කල දැනුණද පුංචි පුංචි වෙනස් සිද්ධීන් සිතට දැනෙන්නටත් ඒවා ෂණයකින් නැති වී යන ස්වභාවයක් දැනුනි. එකී සිද්ධීන් ක්‍රියාවක් මතකයේදී නොමැත මතකයේද නොමැත පරයන්ක භාවනාවේ අරමුණේ සිත පිහිටුවාගෙන සිටිය හැකි උපරිම කාලය විනාඩි 30ක් පමණි. සිතට එක විටම ඇති යන අරමුණ ඇති වේ. ස්වාමින් වහන්සේ මෙම මට මෙම වැඩසටහන මම මෙම වැඩසටහනට ආධුනිකයෙක් වන බැවින් මාගේ භාවනා මඟට අවශ්‍ය උපදෙස් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. හොඳයි අපි ඒක ටික පොඩ්ඩක් කතා කරලෙමු. දැන් අපි භවනා කරගෙන යනකොට හිතේ නිවර්ණ යටපත් වෙනවත් එක්ක හිතේ යම් ආලෝක සබහායක් වගේ එන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ. දිගට භවනාව කරගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ආලෝක ස්වභාවය ඊළඟට තමහලාට දැන් ඔය කියලා තිනවා වගේ එනවා යනවා එනවා යනවා වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් දැම්මම වැඩි බලන්න යන්න එපා. තේරුම් ගන්න මේ හිතේ සමාධිමත් භාවය දැන් දියුණු වෙන අවධියකයි ඉන්නේ. සමාධිය දියුණු වෙනකොට ඔය වගේ නිකන් ආලෝක ස්වභාවයෙන් මතුවෙනවා. ඒ නිසා අපිට තියෙන ඒක බලන්න දැම්ම යන්න එපා. ඒ වෙනුවට ආස්වාසයක් එක්ක ප්‍රාස්වාසයක් එක්ක තවදුරටත් ඉන්න. හොඳට හිත නාසිකාග්‍රේ තියාගෙන ආස්වාසයේ ස්වභාවය ප්‍රස්වාසයේ ස්වභාවය ආස්වාසයේ මුලැමැදාග ප්‍රස්වාසයේ මුලැමැදාග බලමින් ඉන්න. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසය තුල අපි හොඳට හිතේ එකඟතාවය වර්ධනය වීම ප්‍රතිඵලයක් වශයෙන් තමයි අර ආලෝකය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි අරක බලන්න ගියොත් මේක අමතක වෙනවා. හේතු සම්පාදනය අමතක වෙනවා. ඒ නිසා ආස්වාස ප්‍රස්වාසයත් එක්ක තවදුරටත් රැඳී සිටින්න දිගටම භාවනා කරගෙන යන්න. සක්මන් භාවනාව සක්මන් මළුවට පිවිස ආරම්භයේදී ඔසවමි තබමි ලෙස සිතමි. ටික වේලාවකින් පතුල පොළවේ ස්පර්ශය, ඒ රළු වීම සිත අල්ලා ගනි. ඉදිරියටත් කරගෙන යාමේදී පතුල පොළවේ ගැටෙන විට දන හිසින් පහළ වාගේ සම මතු පිට දැකීමක් ඇටකටු පොළවේ ස්පර්ශ වෙන බවක් දැනේ. ගෞරවයෙන් කරුණු පැහැදිලි කර දෙන්නේ. ඇටකටු පොළවේ ස්පර්ශන බව දැනේ. ඒ කියන්නේ ඔතන අපි අර මේක අර්ථ දක්වන හැටි නමුත් ඔතන අර ඍජුව හොඳට විලුඹ හැම වදිනකොට Tamanට ඒක තද ගතිය දැනෙනවා. ඉතින් ඇත්තටම ඉතින් ඇටකටුව වදිනවා වගේ තමයි. හරියට ඉතින් මේ ඇත්ත වශයෙන්ම තියෙන තන තද ගතියක් දැනලා තියෙන්නේ. ඔය ඒ දැනෙන දේවල් වලට හිත දාගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. දැන් සමහර විට තාම මෙනෙහි කිරීමක් කරනවාද? වම දකුණ නැත්තම් ඔසවනවා තබනවා කියලා මෙනෙහි කිරීමක් කරනවාද? ඒ ඒ මෙනෙහි කිරීම දිගට කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ කියන්නේ අපිට ඕන පියවර පහක් ගියා ඊට පස්සේ ඔන්න හිත පිට ගියා. ඔන්න ආයෙත් ගෙනලා තියාගත්තා. ආයෙත් ඔන්න පියවර පහක් යනවා. ওই தත්ත්වය තව දිනු කරනවා ඔන්න පියවර හයක් දක්වා, හතක් දක්වා, අටක් දක්වා ඔහොම ඔහොම කරනකොට අර මේ කෙළවර ඉඳන් එහා කෙළවරට යනකම්ම ඔන්න Tamanට යන්න පුළුවන් වෙනවා. දැන් වම දකුණ පොඩ්ඩක් අව කියන්නේ නැතුව නැත්නම් ඔසවනවා තබනවා කියන්නේ නැතුව මේ කටයුත්තේම යෙදෙන්න පුළුවන් ද බලනවා නිශ්ශබ්ද මනසකින්. එතකොට අන්න Tamanට කෙලින්ම ඔය ධාතු ලක්ෂණ ටිකට හිත යොමු කරන්න පුළුවන්. තද ගතියට, බර ගතියට, රළු ගතියට. ඒතකොට නිකන් අර දැනෙන්නේ මේ ඇටකටු ගොඩක් ඇවිදිනවා වගේ නැත්නම් ඇටකටු වල දැනෙනවා වගේ තමයි හොඳට තේරෙන්න ගන්න. ඒ නිසා ඔය දැනන තේරෙන ටිකේ කිසි වැරද්දක් නැහැ. දෙකට කරගෙන යන්න සක්මන අහුවෙලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවුරුදු දෙකක පමණ සිට නිස්සාරණ වනයේ ආශ්‍රිත කරගෙන විටින් විට භාවනා අභ්‍යාස කෙලිමි. නිවසේදීද දිනකට විනාඩි 45ක් පමණ අභ්‍යාසයේ යෙදිමි. පරයන්ක භාවනාව පිම්බීම හැකිලිම මූල කර්මාස්ථානයේ ලෙසගෙන පරයන්ක භාවනාවේ යෙදෙමි. පරයන්කයට වාඩි වී ටික වේලාවකින්ම මූල කර්මාස්ථානයේ නොදැනියයි. උදරයේ සියුම් චලන පමණක් දැනේ. මුලින් තිබෙන ශබ්ද ඊට ඈතින් ඇසෙනසේ දැනේ. හිස් අවකාශයක පාවන බවක් දැනේ. දැන් ඉදිරිපිට ඉදිරිපිට දැක්වෙන ඡායාවක් ඡායාවන් ගණන් නොගෙන සිටිමි. ශරීර වේදනා දැනෙන්නේ නැත. ටික වේලාවක් මෙසේ සිටින විට බාහිර ලෝකයේ සමග සම්බන්ධතාවයක් නැතිවන ලෙස දැනේ. නිදිමත ගතියද තුරන් වීයයි. මෙය 아무තු අත්දැකීමකි. ආරූඪයක් වැනි විස්තර කළ නැහැකි දෙයක් අත්විඳිය හැක. කවුද දන්නේ ආරූඪ වෙන්නේ කියලා නෑනේ. <laughs> සෑහෙන වේලාවක් මෙසේ සෑහෙන වේලාවක් සිටිය හැක. පියවි සිහි කල්පනාව තිබෙන බව තිබෙන බවට ස්ථිර විය හැක. සෑහෙන වේලාවකම පසු වේලාවකට පසුව උඩුකයෙහි තද බවක් දැනේ. ශරීරයේ උඩ තබාගෙන තිබෙන දෑත් රත් වූ දැව කඳන් මෙන් දැව කඳන් දෙකක් ලෙසද මෙට්ටේට බර වී ඇති පෙදෙස් රත් වූ ඝන දෙයක් ලෙසද දැනේ. මුළු ශරීරයේම උණුසුම් වී ඇති බවක් දැනේ. මෙට්ටේට තද වී ඇති කොඳුයට පෙළෙහි අවසන් කෙළවරද තට්ටම් සහ දෙපාවලද වේදනාවක් හටගනී. මේ වේදනාව දෙස බලා සිටීමේ වේදනාව තුනීවත්ම කලින් භාවනා පැය අවසන් වේ. අර මුලින් කියලා තියෙනව නේද නිකන් අර ආරෝඩයක් වගේ වෙනවා ඊට පොඩ්ඩක් කලින් කිටික මොඩ්ඩක් ආයෙත් කියන්නේ ආලෝකයක් නෑ මුල් නෑ ආරෝඩයක් කියලා කිව්වා ආරෝඩ ඊට කලින් අර නිකන් අමුතුම තත්යකට යනවා යකින් අන්නේ නිදිමත ගතියද තුරන් වී යයි හරි මෙය අමුතු අත්දැකීම් දැකීමකි ආරූඪයක් වැනි විස්තර කළ නොහැකි දෙයක් අත්විඳිය හැක. පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? මේ හුඟක් කල් භාවනා කරනවද? ස්වාමීන් වහන්සේ අවුරුදු දෙකක් විතර වගේ. දෙකක් විතර. එතකොට ගෙදෙද්දි ගෙදෙද්දි කරද්දිත් මේ තත්ත්වය ඇති වෙන්නේ. මෙහි ගෙදරදි කරද්දි වැඩිම එහෙම එන්නේ නැහැ. දැන් මේ වගේ අවස්ථාවල පැයක් විතර එක දිගට නිදාසේ කරනකොට තමයි. ඔව්. එතකොට ඒ කියන්නේ මේ ආනාපාන සතියෙමද මුලින්දම කරේ? මුලදීම ඉස්සල්ලාම කරලා කළේ ආනාපාන සතිය පස්සේ අර දැන් කරන්නේ දැන් අවුරුදු දෙකක ඉඳලා පිම්බීම හැකිලිම එහෙම කරන්නේ. අහහ. එතකොට ඒ කියන්නේ ආනාපාන සති ටිකක් වඩලාද පිම්බීම හැකිලිම බලන්නේ නැත්නම් කෙලින්ම දැන් පිම්බීම හැකිලිමට යනවද? මේ දැන් කරන්නේ මුලින්ම මේ පිම්බීම හැකිලිමට කෙලින්ම කෙලින්ම. අහහ. ඊට පස්සේ මොකද බිම්බිම් හැකිරීමට වෙන්නේ? ඒක අඩු වෙලා ෂය වෙලා යනවා. ඒක ෂය වෙලා යනවා. ඊට පස්සේ දැනෙන් තේරුම් නැතුව වගේ යනවා. හරි. ඊට පස්සේ ඉතින් ආලෝකයක් වගේ ඉස්සරහා ඒක තියෙනවා. ඒක අර උපදෙස් ලැබුණානේ මට කලින් ඒක ගණන් ගන්න එපා කියලා. ඒක ඒ දිගටම කරගෙන යනවා මේ එතකොට දැන් ඒ ඔය තත් වෙනකොට කය හොඳට සංසෙඳිලාද? කය හොඳට සංසිඳිලා සද්ද ඇහෙන්නේ නැහැ. ඉතින් නිදිමත ගතිය තිබුණත් එහෙම ඒකත් නැතුව යනවා. හොඳට ඒතර මේ සාමාන්‍යයෙන් ඉතින් වෙන සම්බන්ධයක් නැහැ වගේම තියෙනවා. සක්මනේදී මොකද වෙන්නේ? සක්මන. ඒකත් කියනවා. හා. මුලින්ම වම දකුණ ලෙස සිතා දෙපා මාරු කරමින් සක්මන් කරමි. බාහිර ගඳ සුවඳ සහ ශබ්දවලට සිත දුවයි. එහෙත් පාදවලටම සිත ඉලක්ක කර ගැනීමට උත්සාහ දරමි. විටක සිතුවිලි සහ විවිධ සැලසුම් සිත තුළට රිංගයි. එවිට ඊතා අවධානයෙන් යුතුව දෙපා ඔසවනවා, ගෙනියනවා, තබනවා යයි සිතමින් දෙපා සමග සිත සම්බන්ධ කරමි. සෑම සක්මනකම බාහිර සිතුවිලි වරින් වර මතුවීම නම් වැළැක්විය නොහැකිය. සක්මන සෑහෙන වේලාවක් කරගෙන යන විට ඉදිරියට යනවා වෙනුවට පස්සට ඇදී. পায় පැටලෙන ගතියක්ද නිදිමත ගතියක්ද දැනේ. එවිට සක්මන නවත්තමි. හරි. ඔව් ඒක තමයි ඉතින් කරන්නේ. ඒක දැන් සමහරවිට සක්මනේ ටිකක් වෙලා යනකොට කොහොමත් ඔය වගේ නිකන් කලවර වේගෙන වගේ වෙන්න පුළුවන්. නිකන් SPA වේගෙන වගේ වෙන්න පුළුවන්. එතකොට අර Taman තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ හිත එකඟ තවත් ටිකක් සමාධියකට යන්න හදන්නේ. එතකොට සක්මන කියන එක රළු වැඩි. දැන් අපේ හිත නිකන් නතර වෙන්නා වගේ නතර වෙලා වගේ නිකන් සමාධිමත් වෙන්න හදනකොට අපි ආයෙත් මේක හොලවන්න ගත්තොත් එහෙම මේකට ගැඹුරට යන්න බෑ. ඒ වෙලාවට නතර වෙන්නයි තියෙන්නේ. එක්කෝ එහෙම්ම හිටගෙන පොඩ්ඩක් හිත තැම්පත් වෙන්න ඉඩ දෙන්න. එහෙම නැත්නම් හිමීට වෙලා වාඩි වෙනවා. වාඩි වෙලා මේ ඉඳගෙන ඉන්න භාවනාවට නැත්නම් පරයන්ක භාවනාවට පටන් ගන්නවා. එතකොට සමාලාවට එක පාට පෙමීම හැකිලිම බලන්න නැතුව නිකන් පොඩ්ඩක් හිතට නිදහසේ ඉන්න දුන්නොත් සමාලාවට හිත එහෙම්ම තැම්පත් වෙලා නිකන් සමාධි වෙන්නත් ඉඩ තියෙනවා. පොඩ්ඩක් ඒක කළ බැලුවද එහෙම? බැලුවේ නෑ ස්වාමී. දැන් සක්මණෙන් ඇවිල්ලා අර වගේ අපිටම දැන් ඇස් පියවිගෙන වගේ නිදිමත වේගෙන වගේ එනවා. ආවට පස්සේ ඇවිල්ලා වාඩි වෙනවා. දැන් ඒකනේ කළා තියෙන්නේ. වාඩි වෙලා ඊට පස්සේ පිම්බීම හැකිලිම එකපාරට පටන් ගන්න නැතුව පොඩ්ඩක් හිතට නිදහසේ ඉන්න දෙනවා. එතකොට බලන්න සමහරවිට හිත ටික ටික ටික නිකන් යටට යනවා වගේ නිකන් සමහරවිට හිත තැම්පත් වෙන ඉඩ තියෙනවා. සමාධි වෙන්න ඉඩ තියෙනවා. ඒක නම් ඒ කියන්නේ අත්දැකකට වැරද්දක් නැහැ. පොඩ්ඩක් ඒක තේරුම් ගන්න. ඊට පෙම්බීම හැකිරීම අර වගේ අපි හිතමු සමනේ වෙලා නිකන් කය නොදැනී ගිහිල්ලා නිකන් තමන් හිස් අවකාශයකට ගියා වගේ දෙයක්ද ඔය වෙනවා කියලා කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකේ ඉන්න පුළුවන්ද දැන්? ඒකේ ඉන්න පුළුවන්. කොච්චරලා ඉන්න පුළුවන්ද? ඒකේ භාවනා පැය අවසන් වෙන්න දැන් මේ ලඟ වෙනකම්ම යෝගේ ඉන්නවා ඉතින්. ඉන්නවා. දැන් පිම්බීම හැකිරීම කොච්චර දෙහා ඒ කියන්නේ එය පිම්බීම හැකිරීමේ භාවනාවේ කොච්චර අවුරුද්ද අවුරුද්දක් විතරම නිරත වුණාද? අවුරුදු දෙකක් විතර. දෙකක් විතර මේක කරා. හොඳයි. ඒක කරද්දී මොනවද තේරුනේ? දැන් මේ මේ தത്വයට ඉස්සෙල්ලා ගොඩක් වෙලා පිම්බීම හැකිලිම කරනවා. ඉස්සරම මුලදීම සමහරලාට මුල විනාඩි 45 මුලදීම <laughs> පිම්බීම හැකිලිම විතරයි මුකුත්ම නැහැ. ඊට පස්සේ තමයි ඉතින් එහෙම ඒ එක්තැන් වීමක් වගේ මේ තේරුණා. හොඳයි. දැන් එතකොට ඔය එක්තැන් වීම වෙනකොට හිතේ කොහොමද ස්වභාවය? හිත නිස්කලංකද නැත්නම් හිතේ සිතුවිලි එනවද නැත්නම් හිත සිතුවිලි එන්නේ හිත වෙනම වගේ තමයි තියෙන්නේ. තියෙන්නේ. හොඳයි. ඕක ඒ කියන්නේ ඔයලා නිින්දත් යනවද? මේ එහෙම වෙන්නේ නැහැ දැන් නිදිමත තිබුණ දවස් වලට එහෙම තමයි එහෙම නිද යන්නේ දැන් මේ විදියට තත්ත්වයට ආවහම නිදිමත මල මුලදී පටන් ගන්නකොට තිබුණොත් ඒ නිදිමත නැතු යනවා නැතු යනවා හොඳයි දැන් අවදිමත් හැබැයි අවදිමත් තමයි ඊතුරු හරිය ගෙවන්නේ කරන්නේ හොඳයි දැන් බලන්න ඉතින් ඔය தත්ත්වය දැන් ඔය පරයන්කේ දින தත්ත්වයම සමහරවිට සක්මනේදිත් ගන්න පුළුවන් වෙයි සක්මනේදිත් අර වගේම කරගෙන යනවා කරගෙන යනකොට බලන්න සමහරවිට මේ අරමුණෙන් හිත අයින් වෙලා ඔය සක්මනේ මේ පරයන්කේදී අත්දකින්නවා වගේ ඒ අරමුණකින් තොරව ඉන්න ගතියක් සමහරට හැදෙන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් බලන්න. දැන් අපි සාමාන්‍යයෙන් සක්මනේදී බරට දානවනේ අරමුණට. එච්චර එහෙම කරන්නේ නැතුව පොඩ්ඩක් මේ හිතට කැමති නම් විතරක් දැන් ඒකට යන්න දෙන්න. දැන් අපි සාමාන්‍යයෙන් හිත පිට යන හින්දා බර කළා මේ අරමුණේ බලෙන් තියෙනවා. බලෙන් තියෙනවා. එහෙම කරන්න යන්න එපා දැන්. දැන් ටොට්ටක් බොහොම මෘදු විදිහට කැමති නම් නිකන් මේ යන විදිහට කරන්න. ඒ කියන්නේ වම් පාදේ වදිනවා. පොඩ නිකන් මතු පිටින් වගේ බලනවා. දැන් වැඩි අරමුණට හිත යොමු කරන්නම යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැන් දැන් හිත තියෙනවනේ දැන් එකඟ වෙලා. හිත එහෙම යන්නේ සක්මන කරද්දී හිත එහෙම යන්නේ දැන් අපිට වැඩි වීරයක් උවමනා වෙන්නේ නැහැ. අපිට මුලදී වැඩි වීරයක් උවමනා වෙන්නේ මෙනෙහි කරන්න උවමනා වෙන්නේ අපේ තාම හිත එකඟ වෙලා නැහැ. මෙල්ල වෙලා නැහැ. නමුත් මෙල්ල වුණාට පස්සේ සමාධියක් හැදුනට පස්සේ හිතට එහෙම ලොකු බලකිරීමක් කරන්න ඕනේ නැහැ. එයාම ඉන්නවා කැමැත්තෙන්. එයා මේ අරමුණේ ඉන්නතර අපිට ලොකු දෙයක් කරන්න නැහැ. අපිට යම් අපිට තියෙන යම් පැත්තකට වෙලා එයා මේ කරන දේ දිහා බලන් ඉන්නයි තියෙන්නේ. අන්න ඒ වගේ දැන් පොඩ්ඩක් අර කෙරෙන පැත්තට හදාගන්න. අපි සාමාන්‍යයෙන් අතපොවලා කරන ගතිය වෙනුවට නම් භාවනාවෙන් කෙරෙන්න ඉඩ හරින්න. පොඩ්ඩක් නිකන් තමන් අයින් වෙනවා වැඩෙන් අයින් වෙලා කායට කියනවා වැඩේ කරන්න කියලා. හිතට කියනවා වැඩේ කරන්න කියලා. තමන් ඉන්න පැත්තට බලආගෙන. ඔය විදිහට පොඩ්ඩක් අර ආකල්පමය වෙනසක් ඇති කරගන්න. ඇති කරගෙන දැන් සක්මනට එතකොට කෙරෙන්න ඉඩ දෙනවා. Taman නිකන් පැත්තටලා බොහොම සැහැල්ලුවෙන් වෙන දේ බලන් ඉන්නවා. ඊළඟට හිත ඒ දැනෙන දෙයට බහින්න නැතුව හිත ඉන්නවා නම් අර ස්පරයන්කේ වගේම නිකන් වෙන අරමුණක් නොගෙන ඉන්නවා නම් ඉන්න දෙන්න. පොඩ්ඩක් ඔක පුරුදු කරලා ආයි කියන්නකෝ. ඒ කියන්නේ සක්මනේදී ගහ. සක්මනේදී. ඔව් සක්මනේදී. ඔව්. පරයන්කෙදිත් අර වගේ දැන් පිම්බිම හැකිනීම සම්පූර්ණයෙන්ම සමනය වුණා. උනාට පස්සේ හිත යනවනම් අර වගේ ස්වභාවයකට ඒකේ නිකම් මුරුදු විදිහට ඉන්න බලන්න. ඒ කියන්නේ දැන් අපිට එතන සමාධියක් හදාගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් බොහොම නිකන් ආයෙත් මේවට මතුවෙන්න දෙමින් හෝ නැත්නම් සිතට සිතුවිලි එන්න දෙමින් පොඩ්ඩක් ආයෙ විවෘත වෙලා ඉන්නත් පුළුවන්. අන්තිමට අර මේ අතපය දඩනඩු වෙලා වගේ එහෙමත් මතුවෙන වෙලාවල් තියෙනවා මේ පරයන්කේදී අන්තිමට ගල් වෙලා වගේ එහෙම ඒක තමයි. එතෙන්දී එතෙන්දී ආයෙත් හිත දාලා තිනවා කොහේ හරි අරමුණකට. ඒකයි. එතෙන් දැන් අපි මේ පිම්බීම හැකිලිම භාවනාව හරහා සෑහෙන කාලයක් ඔක් කරනකොට හිත ඒ අරමුණේ නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ අපි ආයෙත් අරමුණකට දැම්මහම අර ගල් වෙනවා වගේ මේ මේකේ වෙන අන්තයකට යන්න ගන්නවා. ඉතින් අපි දැන් තේරුම් ගන්න තියෙන්නේ මෙතන දැන් පිම්බීම හැකිලිම හරහා දැන් අපි ආවා පාරේ. අස්සන්ට මේ භාවනාව වැඩිගෙන ආවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හිතේ නිදහසක් හටගත්තා. ඊට පස්සේ ඒ නිදහස ඔස්සේ යනවා මිසක් ආයෙත් අපි මේ කායික අරමුණකට දාලා කටයුතු කරන්න ගියොත් අමාරු වෙනවා. එතකොට වේදනාවල් ආවහම මොකද්ද ඒ වෙලාවේ කරන්නේ? ඒක තමයි. දැන් මේක හිත නිදහස් වුණාට පස්සේ නිදහස තුල තියන්න. නිදහස. දැනෙන දෙයකට දාන්න යන්න එපා දැන්. හොඳයි ස්වාමීනි. ඒ කියන්නේ අපි මුලදී නම් දානවා. දැන් මුලදී පිම්බිම හැකිරීම භාවනාවක් කරන්න පටන් ගත්ත යුගයේදී ඔන්න පිම්බිම හැකිරීම නොදැනී ගියා. ඊළාට කායික වශයෙන් වෙන වේදනාවක් දැනෙනවා ඒක බලනවා. ආයි තව තැනක තද ගතියක් දැනෙනවා ඒක බලනවා. මේ විදිහට අපි හොඳට හිත හසුරවනවානේ. මේ බල බල බල බල හොඳට ඉන්නවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි හිත අර වගේ නිදහසකට පස්සේ එන්නේ. ආවට පස්සේ අපි ආයෙත් දැන් මෙතෙන්ට දාන්න සුදුසු නැහැ. දැන් තියෙන්නේ අර නිදහස නිදහස් ස්වභාවය තුල අර මං කියුවේ සක්මනේදී දැන් මේකට වෙන්න ඉඩ දීලා අපි පැත්තකට ලබල්නවා කියලා. අන්නේ වගේ ආකල්පයක්ම තමයි දැන් පරයන්කෙදිත් කරන්න තියෙන්නේ. දැන් අර වගේ පිම්බීම හැකිලිම කර කර හිටියා. දැන් හිත ආයේ නිකන් විවේක වුණා. නිකන් නිදහස් වුණා. ඒ නිදහස් ස්වභාවය තුල තමයි දැන් ඉන්න තියෙන්නේ. බොහොම දැන් ඒක වෙන්න ඉඩ හරිනවා. අතහැරලා දානවා. අතහැරලා දාන එක පොඩ්ඩක් හිතට නිදහසේ ඉන්න දෙනවා. අරමුණ අරමුණකට දාන්නේ නැතුව. ඔක පොඩ්ඩක් පුහුණු වෙලා බලලා මට ආයි කියන්න. හොඳයි ස්වාමීනි. ගරුතර ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ලෙස ආස්වාස ප්‍රස්වාස කෙලිමි. හුස්ම දෙස අවධානයෙන් බලා සිටියේදී දීර්ඝ බව දීර්ඝ බව හා කෙටි බව දැනුනි. දැන් අතර මෙම ක්‍රියාවලිය එලෙසම සිදුවනට ඉඩ හැර බලා සිටින විට නාසිකාග්‍ර අග්‍රයේ අග කොටසේ හුස්ම ස්පර්ශ වෙන බවද උණුසුම හා සීතල බවද දැනුනි. ටික වේලාවක් කරගෙන යද්දී සීතල බව ඇති වී ඇඟ ඉහළ කොටස කටු වනින බව දැනුනි. ටික වේලාවකින් කකුල පෙදෙස හිරිවැටි යනවාසේද තද වෙනවා දැනුනි. ශරීරේ ක්ලාන්ත වනවාදයි සිටිනි. නැවත දිගට වේදනාව ගැන අවධානය යොමු කර සිටින විට නැති වී ගියාසේ දැනින. පෙර දින රාත්‍රියේදී ඔළුවේ කැක්කුම දැනුනි. මෙනෙහි කරන විට නැති වී ගියා. අද උදේ සක්මන් කරන විට සියල්ම කැක්කුම් ගති නැති වී හොඳින් සක්මන් කිරීමට හැකි වුණා. ටික වේලාවකින් පාදවල යටිපතුලේ සීතල ගතියත් සිනිඳු ගතියත් අත්විඳෙමි. ස්වාමින් වහන්සේ මෙලෙස සිදුවීමට හේතුව පහදා දෙන්න. ඔව් මම නම් හිතනවා මොකද يعني ලොකු කරදරයක් වෙලා නැහැ කරලා තියෙනවා හොඳයි. يعني අපි සමානලාට අර වීරය වැඩි කරාම මේ ඔලු කැකුම් පැත්තට එන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි තේරුම් ගන්න තියෙන්නේ හිතේ එකඟතාවය හැදීගෙන එනකොට අපි අනවශ්‍ය බර කිරීමක් අනවශ්‍ය විදිහට වීරයක් යොදන්න ඕනේ දැන් හිත ටිකක් මෙල්ල වෙලා තියෙන්නේ. ඒකට අපිට හිත සැහැල්ලු කරගන්න ඕනේ. දැන් අපිට හුඟක් වෙලාවට වෙන ওই ප්‍රශ්නේ අපි එක දිගටම එක සමාන වීරයක් පවත්වනවා. එතකොට ඉතින් පැටලෙනවා. එතකොට ඉතින් හිර වෙනවා, තද වෙනවා, ඔලුව ගැක්කුමට එනවා. ඒ වෙනුවට ඔන්න තමන් මුලදි ටිකක් වීරයක් යොදනවා. හිත එහෙම දුවන හින්දා නමුත් හිත ටික ටික මෙල්ල වෙලා එකඟ වෙලා අරමුණේ ඉන්න පටන් ගන්නතර පස්සේ අපි මේ වීරය අඩු කරන්න ඕනේ. දැඩි වීරයක් හදන්න ඕනේ නැහැ දැන්. මොකද හිත දැන් මෙල්ල වෙලා තියෙන්නේ. බොහොම සැනසille එයා දැන් වැඩේ කරනවා. අපිට තියෙන්නේ පොඩ්ඩක් ඒකට අයින් ඒකෙන් අයින් වෙලා බොහොම හිත තව ටිකක් සැහැල්ලු කරගෙන වීරය අඩු කරගෙන වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. ඉතින් අපි මේ දේ කරන්නේ නැතුව දිගටම එක සමාන වීරයක් පවත්වන්න ගියොත් සමහරවිට ඔලෝ කැක්කුම් වලට එහෙම එන්න ඉඩ තියෙනවා. ඉතින් ඔය ඔය මේ සමබරතාවය අල්ලගන්න එක තමයි එකතකින් ටිකක් අමාරු. අපිම ඕනේ ඕක අල්ලගන්න. මට මේ කියන්න පුළුවන් ඔන්නඔහම කරන්න කියලා. නමුත් තමන්ම ඕනේ ප්‍රායෝගිකව භාවනාව වඩනකොට කොයි වෙලාවෙදිද මම මේ විදිහට දැන් පොඩ්ඩක් වීරය අඩු කළා වැඩේට වෙන්න ඉඩ හරින්නේ කියලා ඒ ඒ අවදානම තමන් ගන්න වෙනවා. පොඩ්ඩක් සමහරවිට අපි ඉක්මනට මේක අයින් කරොත් එහෙම සමහර හිත පිට යනවා. ඔන්න ආයෙත් ඉතින් වීරය වඩන්න වෙනවා. අපි මේකට හැකියාව දිනුනලා තියෙද්දිත් ඒත් අපි මෙනෙහි කර කර දැඩි වීරයක් හදනවා නම් ඔන්න ඔය වගේ ප්‍රශ්නත් එනවා. ඒ කියන්නේ ඔඩුව කැක්කමට එනවා, අතපය හිර වෙනවා, වගේ ප්‍රශ්න එනවා. ඒ නිසා අපි ගාන්ට මේ ඒ தත්තට ආවට පස්සේ තේරුම් අරගෙන හිමීට වීරට ලිහිල් කළා වෙන වැඩේ වෙන්නේ ඉඳ හරින්නයි තියෙන්නේ. කටයුත්ත කළා තියෙන හොඳයි. අර තනත් හදාගත්තා නම් මං හිතනවා ඔය පැමිණලා තියෙන බාධාවන් මග හරව ගන්න පුළුවන්. දිගට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ පරයන්ක පරයන්ක භාවනාව ස්වාමින් වහන්සේ මම ආනාපාන අරමුණට පැමිණ සුළු මොහොතකින් සිත්විලි පැමිණේ. සිත විසිරයයි. නැවත අරමුණට යොමු වේ. ටික වේලාවකින් එසේම සිදුවේ. පළමු දිනට වඩා දෙවෙනි දින ටිකක් වේලා අරමුණේ සිටිය හැක. හුස්ම ඇතුළට ගන්නා විට සීතලත් සීතලක් දැනේ. හුස්ම පිටවන විට උණුසුමක් දැනේ. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මීට වෙනස්ය. සිත විසිර යාම අඩුය. සක්මන් භාවනාව පා තබමි ඔසවමි හා වම දකුණ කියාද සක්මන් කරයි. රළු පොළවේදී පාදයට ගොරෝසු රළු ගතියද වැලි මළුවේදී සියුම් ලෙසද දැනේ. තෙරුවන් සරණයි. ඔව් දිගට කරගෙන යන්න දැන් ටික ටික මේ ක්‍රමේ අහු වෙනවා. කියන්නේ මුලදී හිත පිට යනවා, හිත මෙල්ල කරගන්න අමාරුයි. එතෙන් තමයි ඉතින් දැඩි වීරකින් කරන්න වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. හිත පිට යනවා ආයෙ ගෙනල්ලා තියෙනවා. හිත පිට යනවා ආයෙ ගෙනල්ලා තියෙනවා. ආයෙත් පිට යනවා ආයෙ ගෙනල්ලා තියෙනවා. ඔය වගේ යන්න වෙනවා. හැබැයි ටික ටික අපි මේ උත්සාහය අත නැහැර කිරීම හරහා අන්න පොඩ පොඩ පොඩ පොඩ දැන් හිත මෙල්ල වෙන්න ගන්නවා. එතකොට අන්න Tamanට පොඩ්ඩක් අන්න ඉස්සෙල්ලට වඩා නම් දැන් සැහැල්ලුවෙන් කරන්න පුළුවන් කියලා තේරෙනවා. ඒ නිසා උත්සාහය අතරින් නැතුව දෙකට කරගෙන යන්න. ගෞරවනීය ස්වාමින්වහන්ස මම පළපුරුදු යෝගිනියක් මේ. කමඨහන පිම්බීම හැකිලීමයි. මෑතක සිට භාවනයේ පිරිහීමක් වන්නට විය. අරමුණ නොදෙනී යන තැනට ගැනීම බොහෝ වේලාවකින් සිදුවේ. කලින් වරහන් ඇතේ තියෙනවා කලින් හිඳගත් විගස අරමුණ සියුම්ව දැනෙනවා. මේ දවස්වල ප්‍රවෘත්ති ඇසීමෙන් හා දැකීමෙන් වූවක් මෙන් <laughs> මට මෙන් සිතේ මෙම සිද්ධිය දැනුණ බවත් ඒවාට ඇස කරන යෙදීමද අඩු කළෙමි. නමුත් ලොකු ශබ්ද ඇසුණු විට අද කොහෙවත් යන්න එපා. ඇඳිලි නීතිය කියා ඇසෙන විට සිත නොසන්සුන් වේ. මේ වේලාවට බොහෝ බණක් අසා සිත සංසුන් කරගනිමි. මේ දවස්වල ධර්මදේශනාවල ඇසෙන්නේ හේතුඵල ධම්මයි. මේ සිද්ධිය අප උපන් නිසා අප උපන් නිසා අහන්න දකින්න ලැබෙනවා කියා සිත සංසුන් කරගනිමි. මම ඕනෑම වෙලාවක වාඩි වී සිටින වේලාවේදී පිම්බීම හැකිලීමට සිත නිමග්න වේ. S දෙකද පිය වේ. මේ ගැන ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඉතින් ඔය කටයුත්ත කරගෙන යන්න දැන් මෙහෙදී ඒ ටීවී නැහැ නේ රූපවාහිනී නැහැ ප්‍රවෘත්ති නැහැ ප්‍රවෘත්ති පත්‍ර නැහැ මොකක්වත් නැහැ මෙහෙත් ඇඳිලි නිදි දැම්ම වගේ තමයි තියෙන්නේ. <laughs> සිර නිවාස 800 තමයි මෙහි ඉන්නේ. ඒ නිසා මෙහෙට වෙලා දැන් මේ වැඩේ කරමු. ඒ නිසා ඔය මොකක්වත් හිතන්න යන්න එපා. ඉතින් අපි හොතට හිත එකඟ කරගෙන ඉඳද්දි මරණත් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. හිත එකඟ කරගෙන ඉන්නේ. දැන් අපි කොහොමත් මැරෙන්න ඉන්නේ. කොහොමත් මැරෙනවා. <laughs> ඉතින් හොඳට හිත එකඟ කරගෙන අපි තුම හොඳට හොඳට හිත නිදහස් වෙලා බොහොම සනීපෙට එන්න වෙලාවේදී මැරුණත් ඉතින් ඒ කියන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා ඒව ගැන උච්චරම හිතන්නේ නැතුව සැහැල්ලුවෙන් කරගෙන යන්න. මොකද අපි ඕවා ගැන හිතන්න ගියාමත් හරිය සීමාවක් නැහැ. මොකද හිත ප්‍රපංචයට යනවා ඊළඟට. පොඩ්ඩක් ඉතින් අපි මුලදී අර කුතුහලයට පටන් ගන්නවා. හැබැයි දන්නේම නැතුව ටික ටික ටික ටික අරකට බලනවා, මේකත් බලනවා, අරකට බලනවා, අරකට බලනවා. සම්පූර්ණයෙන්ම අහු වෙනවා. ඒ නිසා හරි වෙහෙසක් මේ ওই දේවල් දිගට යනවා කියන එක. ඒ නිසා පොඩ්ඩක් එක දිගට යන්න දෙන්නේ නැතුව මේ දැන් මේ කාල පරිච්ඡේදෙදි පුළුවන් තරම් ඔයයන් හිත අයින් කළා මේ කරන්න ආපු වැඩේ කරන්න. එතකොට ආයෙත් හදාගන්න හිටපු තැනට යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. මම ආසනයේ හිඳ කයට සිත යොමු කර ටික වේලාවක් බලා සිටිමි. එසේ සිටින විට මට දැනෙන්නේ බඩේ පිම්බීම හැකිලිම. ශරීරයේ ඉහළ කොටසේ උස් පහත් වීම හා නාසයෙන් හුස්ම ගැනීම පිටවීම වශයෙනි. මුලදී මේ ආකාරයෙන් ගොරෝසු ස්වභාවයක් දැනුණද ටික වේලාවක් යන විට කය සංසුන් වන බව දැනේ. අද දෙවන දිනේ මට පරයන්ක භාවනාවේදී නාසයේ අග හුස්ම ගැනීම පිටවීම සිදුවන බව හැඟේ. මම ඒ දෙස බලා සිටියේදී සිත බාහිර අරමුණු කරා යෑමද ඉරියව් හිතට නිතරම වෙනස් කිරීමද සිදු කෙරේ. කාලයක් සිට බණ ඇසීම සිදු කරන විට භාවනාවක් පුරුදු කර ගැනීමට අදහසක් ඇතිවිය. පළමු වරට පැමිණි මා වෙත අනුකම්පාවෙන් සුදුසු උපදෙස් ලබා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔව් මුල් කොටස කියන්නේ පිම්බීම හැකලීම ගැන කියනවානේ. එසේ සිත කයට හිත ගන්නයි. ආයසේ හිඳ කයට සිත යොමු වන විට යොමු කර විට ටික වේලාවකින් පිම්බීම හැකලීම ශරීරයේ ඉහළ කොටසේ උස් පහත් වීම හා නාසයෙන් හුස්ම ගැනීම පිටවීම වශයෙන් දැනේ කියලා. මට හිතෙනවා පොඩ්ඩක් ඕනේ නම් එක පාට දැන් ඔය ඔක්කොම ටික දැනලා තියෙන නිසා ඕකෙදී මට හිතෙනවා දැන් මේ ආධුනික මට්ටමේදී අ පිම්බි මහකලිම ඔස්සේ අනේක ටිකක් පහසු වෙයි කියලා. මොකද ආනාපානෙට දැම්මට පස්සේ හිත විසිරෙන්න පටන් ගන්න තියෙනවා. මොකද ඒක සූක්ෂම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් බලන්න දැන් කරලා තියෙන ආරම්භය හොඳයි. මේ ඔක්කොම ටික දැනෙනවා. පිම්බි මහකලිමත් දැනෙනවා. මේ කය උඩ කොසේ උස් පහත් වීමුත් දැනෙනවා නාසිකාග්‍රයේ හුස්ම රැල්ලක් දැනෙනවා දැන් අපි මේකෙන් තෝරගත්තේ නාසිකාග්‍රය නිසා හැබැයි ඒකට එතනට ගියාට පස්සේ හිත විසිරෙන්න ගන්නවා ඒ නිසා එහෙම කරන්නේ නැතුව දැන් මේ පටන් ගන්නකොට හොඳට මේ පිම්බිම හැකිලිම දැනෙනවා නම් ඒකත් එක්ක ඉන්න කය කය යට කොටසේ හිත එකඟ වෙන්නකොට තම පිම්බිම හැකිලීමේ හිත එකඟ වෙනකොට මේ මනසේ හරි සැහැල්ලුවක් එන්න ගන්නවා. සමහරවිට ආනාපාන සතියේදී ඕක පැටලෙන්න ඉඩ තියෙනවා. ආධුනික මට්ටමේදී ඔක පැටලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ පිම්බිම හැකිලිමේදී මේ ප්‍රශ්නේ නැහැ. මොකද අපි මේ බෙල්ලේ යට කොටසට තමයි අවධානය යොමු කරන්නේ. ඒ නිසා මේ ශරීරයේ යහ මේ මේ යට කොටසකට අවධානය යොමු කරන නිසා නිකන් හිතේ ඒකාග්‍ර වීමක් નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඒතකොට හිත සැහැල් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා පිම්බිම හැකිලීමට පොඩ්ඩක් මාරු වෙලා ඔය කමටහන වඩන්න අවධානය පවත්වන්න උදර ප්‍රදේශයේ. පිම්බීමක් ගානේ දැනුවත් වෙන්න. හැකිලීමක් ගානේ දැනුවත් වෙන්න. ඕනේ නම් පිම්බෙනකොට පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. හැකිලෙනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න. මේ මෙනෙහි කිරීමත් එක්ක මේ කටයුත්ත කරන්න ගත්තාම මම හිතනවා ඔතන ඔය හිත විසිරෙන ගතිය අඩු වෙලා සම්පූර්ණයෙන්ම මේ කර්මස්ථානයෙන් සැහැණ ඉස්සරහට යන්න පුළුවන් කියලා. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී යටිපතුල් පොළවට ස්පර්ශ වෙන විට සියුම් බවක් දැනේ. ශරීරයේ තද බවක් දැනේ. සිහින් දාඩියක් දමන අතර කෙලස් මායයන් සිත නතු කර ගැනීම නිසා ඒකාග්‍රතාවයකට පැමිණිය නොහැක. එබැවින් සිත තැන්පත් කර ගැනීමට උපදෙසක් ගෞරවයෙන් අපේක්ෂා කරමි. තවද පරයන්ක භාවනාවේදීද සිත විසිර යාම වැළැක්වීමට උත්සාහ කළත් ඉන් පළක් නැත. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒ ඉතින් එක පාට කෙලස් මාරයට ගහන්න අමාරුයි. ඉතින් ඒ ටික ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. ඒකට තමයි උත්සාහය දරන්නේ. සක්මන් භාවනාවේදී පොඩ්ඩක් මෙනෙහි කිරීමක් එක්ක යන්න වම දකුණ කියලා මෙනෙහි කරන්න නැත්නම් ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා, ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා පොඩ්ඩක් ඒ දැනෙන දැනෙන හැම එකක් එක්කම වචනයක් එක්කත් යන්න. වචනයකින් මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඇත්තටම මුලදී හරි අමාරුයි. ඒ කියන්නේ අපේ හිත බොහොම වික්ෂිප්ත වෙලා අපි කාර්ය බහුල ජීවිත ගත කරලා ඒ වගේමයි හුඟක් අපි හිතමු ලෝකේ දේවල් අහලා කියලා සෑහෙන විෂයාන්තර දැනුමක් ඇති කරගෙන ඔහොම ඉන්න මනසකට මෙතෙන්ට එනවා කියන එක ලේසි නෑ. මොකද අපි මේ ඔක්කොගෙම හිත අයින් කරලානේ මේ ගන්න හදන්නේ. ඉතින් එතනින් හිත අයින් කරනවා කියන එක ලේසි නෑ. ඒ නිසා ඒක අපි තේරුම් ගන්න තියෙන මේක අමාරු වැඩක්. නමුත් මේ උපක්‍රම තියෙනවා. සෑහෙන අභ්‍යාසය යොදලා තියෙනවා මේක හදා ගන්න. ආපස්සට ගන්න. මේ වෙච්ච කලබලයට නැත්තම් මේ වෙච්ච වික්ෂිප්ත භාවයට නැත්නම් මේ පැටලිච්ච නූල් බෝලයක් වගේ වෙලා තියෙන මේ හිත ආයෙත් අන්න නිරවුල් කළා ආයෙත් සංසිඳවලා සරල කළා අය ඒ අර පරණ නැවුම් භාවයට ගන්න සෑහෙන උපක්‍රම තියෙනවා. මුලදී ටිකක් ඉතින් අමාරුයි. ඒ නිසා සක්මනේ වැඩිපුර යෙදෙන්න. පරයන්කට වඩා සක්මනේ වැඩිපුර යෙදෙන්න. අර වගේ මෙනෙහි කිරීමකුත් පාවිච්චි කරන්න. මම හිතනවා ඒ ඉබඳු උත්සාහයක් කරහා මේක කරගන්න පුළුවන් වෙයි කියලා. يعني හිත පිට යනවා කියන එක ස්වාභාවිකයි කියලා තේරුම් ගන්න. දැන් අපි හිතුවොත් මේ හිත යන හිත පිට යනවා හිත පිට යනවා කියලා මේක මහා කරදරයක් විදිහට සලකන්න හැදුවොත් මේකෙන් අපි තවත් වැටෙනවා. හිත පිට යනවා. ඒක ස්වාභාවිකයි කියලා තමන් ඒක පිළිගන්න. මොකද තාම පුහුණු කරලා නැති නිසා අපි මේ සඳහා යෙදিলা නැති නිසා වැඩි කාලයක් පුහුණුවට යොදලා නැති නිසා හිත පිට යනවා. ඒක ස්වාභාවිකයි. හිත පිට ගිය දෙන් හැබැයි හිත ආයි ඉන්න වෙලාවල් තියෙනවානේ. අපි තෝ හිත පින්න පිට ගිහිලා විනාඩි 5ක්ම කතා කර කර හිටියා. අතරමං වෙලා හිටියා. ඔන්න ඊට පස්සේ මතක් වුණා. මතක් වුණාට පස්සේ දැන් හිතන්න මේ වෙලාවේදී දකුණු පාදයයි පොළවේ වැදිලා තියෙන්නේ කියලා. අන්න දකුණ කියලා එතෙන්ට ගන්න. වැඩි අවධානයක් දැන් දකුණට යොදන්න. කියන්නේ අපිට හිත පිට යන එක වළක්වන වෙනුවට ඇත්ත වශයෙන්ම කරන්න තියෙන්නේ ලද ලද වෙලාවේදී හිත වර්තමානයේ ඉන්න වෙලාවේදී නැත්තම් සිහියෙන් ඉන්න වෙලාවේදී දැනට දැනෙන දේත් එක්ක ඒ දැනට අපි පාවිච්චි කරන මූල කර්මස්ථානයත් එක්ක මුළු හදින්ම ඉන්න උත්සාහත් වෙන්න. 100%ක්ම ඉන්න උත්සාහත් වෙන්න. අන්න ඒකේ වර්ධනය වීමත් එක්ක තමයි හිත පිට යන එක වළකින්නේ. අපිට එකපාරට හිත පිට යන එක වළක්වන්න බෑ. මෙතන මෙතන ශක්තිමත් කරන එක තමයි කරන්න තියෙන්නේ. වර්තමානයේ ඉන්න කාලෙදී මූල කර්මස්ථානයේ ශක්තිමත් කිරීම හරහා තමයි අතෙන්ට පහර වදින්නේ. ඉතින් ඔයකමයි මේ පරයන්කෙදිත් කරන්න තියෙන්නේ. ඕනම් වැඩිපුර සක්මනක යෙදෙනම පරයන්කට යන්න. ගරුතර ස්වාමින් වහන්සේ නාසිකාග්‍රයේ සිත තබාගෙන සිටින විට වරන් ඇතේ තියෙන මේ මොහොතේ කියලා සිතුවිලි ඇවිත් නවතින අවස්ථාවක් ඇවිත් නින්දට ගියා වගේ තැනකට යනවා. විනාඩි 15ක් 20ක් පමණ එතන ඉන්නවා. ඒ කාලය දීර්ඝ කර ගැනීමටද අවශ්‍ය වන්නේ. පහදා දෙනු මැනවි. ඔව් කාගෙන්ද දන්නේ නැහැ. ඊයේ කතා කරපු කෙනෙක්ද? හුඟක් කල් තිස්සේ භාවනා කරනවද? සෑහෙන කාලයක් ඉඳලා භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. එතකොට මොන මොන භාවනාද වඩලා තියෙන්නේ? ආනාපාන සතිය තමයි. ඒ කියන්නේ අවුරුදු කීයක් විතර? අවුරුදු 5ක් 15ක් විතර වගේ. හොඳයි. හරි. දැන් එතකොට දැන් මොන වගේ අවස්ථාවක්ද දැන් ඉන්නේ? කියන්නේ ආනාපාන සතිය ටිකක් කරලා ඊළඟට හිත දිහා බලනවද? ඔව්. හිත දිහා බලනවා. නාසාග්ග හිත තියන්නකොට සිතුවිලි එන්නේ නැහැ. හරි. ඒම එන්නේ නැතුව සිතුවිලි නැතුවම යනවා. ඊට පස්සේ නිින්ද ගියා වගේ තැනක් එනවා. හරි. නිින්ද නම් නෙමෙයි. හරි. ඉතින් එහෙම විනාඩි සමහර විට පැය භාගයක් විතරත් ඉන්න අවස්ථා තියෙනවා. ඔව්. එතකොට කය හොඳට තැම්පත් වෙලා තියෙන්නේ. තැම්පත් වෙලා. එතකොට වේදනාවක් මොකද දැනෙන්නේ නැහැ. ඒව දැනෙන්නේ නැහැ මොකද. සිතුවිලි දිහා තමයි බල බල හිටියේ ඒකත් ගියා. ඒකත් නැහැ. ඔව්. දැන් මොකද උනේ? දැන් එතන නැතුවා වගේ තේරෙනවා මොකද ගන්නෙ නැහැ මොකද එන්නේ නැහැ. හරි. ඊට පස්සේ විනාඩි 15ක් 20 තමයි වැඩියම ඉන්න පුළුවන් නේ. හරි. ඊට පස්සේ මේ අවදි වෙනවා. සිතුවිලි එනවද? සිතුවිලි එනවද නැත්නම් ඊට පස්සේ අවදි වෙනවා. අවදීමක් වෙනවා. හරි. සක්මන කොහොමද කරන්නේ? සක්මන් භාවනාව යටිපතුල වලට හිත තියා ගන්නවා. හරි. යනවා. දැන් කොහෙවත් යට භාවනාවට ගියත් ඒ විදිහටම යන්න එන්නේ. එතකොට ඒ කියන්නේ යටිපතුලට හිත තියාගෙනම යන්නේ. ඔව්. සමහර විට ඒ අතර දිනනවා. ඔව්. ඒ ඇවිල්ලා ඒ සිතුවිලිත් නැතු වෙනවා. ඔව්. ඒක තමයි. දැන් ඒ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් කියන්නේ ඔය භාවනා කරනකොට නම් ඒක මතක් කර දෙනවා නම් ඔය මම ඔන්න ධර්මදේශනාදී එක ඇතුළත් කරන්නම්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කියනවා කායයි කායानुපස්සේ විහෙරණෝ චිත්තං විරජ්ජති. කියන්නේ දැන් අපි කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. දැන් ආනාපාන සතිය වෙන්න පුළුවන්, වේදනානුපසනාව, චිත්තානුපසනාව ඕනේ දක් වෙන්න පුළුවන්. යනකොට මේ හිතේ සිද්ධ වෙන එක්තරාන්දමක විරංජනයක්. අරමුණ කෙරෙන් හිත අයින් වීමක් සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ අපි ඒ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඒ නිසා දැන් සක්මනේදී උනත් බලන්න දැන් මුලදී ඕන්නම් පොඩ්ඩක් අරමුණත් එක්ක ඉන්නවා. හැබැයි කාලයත් එසේ භාවනා කරනකොට කරනකොට දැන් අරමුණ අවශ්‍ය නැති වෙනවා හිතට. හිත අරමුණේ නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ අපි ඒ ඒ தත්ත්වය දන්නේ නැත්තම් දැන් අපි කරන්න ඕනේ නිදහස් භාවය තුලින් ඉස්සරහට යන්න තියෙන්නේ කියලා අපි දන්නේ නැත්නම් අපි ආයෙ බල කරලා අරමුණට දානවා. එතකොට මේ සම්දිස්ථානයේදී අපි පටලව ගන්නවා. ඒ නිසා දැන් බලන්න මුලදී ඕන්නම් පොඩ්ඩක් අරමුණත් එක්ක ඉන්න දැන් ඊට පස්සේ හිතට සැහැල්ලු වෙන්න දෙන්න. සැහැල්ලු වෙන දුන්නාට පස්සේ දැන් හිතන්න දැන් අරමුණ මේ දැනුණට යන්නේ නැහැ කියලා. අර ඉඳගෙන ඉන්න භාවනාවේදී ආව වගේම தත්වයක් එන්න ඉඩ තියෙන සක්මනේදිත්. ඒ වගේ තමයි අරකට දැන් අපි අනුග්‍රහ කරන්න අවශ්‍යයි. අර தත්වෙට වෙන වෙන තැන්වලදී දැන් පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට තමයි අරක තව වර්ධනය වෙන්නේ. විනාඩි 20 25 වෙන්නේ. 30 වෙන්නේ. ඊට පස්සේ දැන් ඔක සමාධියක් ගැඹුරුම සමාධියක් නැතුව වුණත් උතෙන්ට යන්න පුළුවන් වෙන්නේ. අන්න වගේ මේ හැකියාව හදාගන්නයි තියෙන්නේ. නෑ නිවැරදි. දැන් ඒ තැන තව ටිකක් يعني දැන් මෑනියෝ මුළු දවසටම විනාඩි 20ක් විතර දොතන ඉන්න පුළුවන්. උදේ 12 විතරනකම් අපි කීප දෙනෙක් එකතු වෙලා භාවනා කරනවා. හොඳයි. හැමදාම ඔගේ සතියේ සතියේ දවස් පහ. හොඳයි. ඉතින් එතකොට ඒ වගේ වැඩිම පැය භාගය තමයි මම ඉඳලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ පැය භාගයව 3-4ක් කරනවද නැත්නම් මුළු දවසෙම පැය භාගයයි. මෙතන මේ පැය භාගය භාගය දෙකක් අතර වැටෙනවා 12 වෙනවා. මදිත් නැහැ. ඉතින් හැබැයි ඔය ගන්න නරක නැහැ. දැන් අනිත් කටයුතු කරද්දී මොකද හිතේ තත්ත්වේ? ඒවත් ඉතින් ඒ වැඩට එච්චර හිත මේවා වෙන්නේ නැහැ. අර සිතුවිලි එන්නේ නැතුව කරගෙන යන්න පුළුවන්. පුළුවන්. හොඳයි. දැන් ඒ කියන්නේ වෙන දැන් මේ අනිත් අයත් එක්ක එහෙම ඉන්නකොට කේන්ති යන්නේ එහෙම නැද්ද? නැද්ද? යන්නේ එතකොට අනිත් අයත් එක්ක ඉන්නොත් නොරුස්නා ගති පහළ වෙන්නේ ඒත් නැද්ද? එතකොට ම්ම් පැටලෙන්න හේවත් නැහැ. හිත අරමුණු වල නිකන් කතන්දර ගෙතෙන්න හේවත් නැද්ද? කතන්දර ඇත්තෙම නැහැ. හොඳයි. කතන්දර මතකත් නැද්ද දැන්? ඒව කවදාවත් නැහැ. ඉතින් මට කියෙන් තියෙන ගතිය ඒව මෙහෙම නැහැ. හොඳයි. හොඳයි. ඔය තත්ත්වෙන් තමයි යන්න තියෙන සම්පූර්ණයෙන්. සක්මන් භාවනාව අපි ළඟදී පටන් ගත්තේ. ඥානවීර ස්වාමීන් වහන්සේ ළඟින්. හරි. දැන් සක්මන් භාවනාවේදීත් අර තත්ත්වය ගන්න බලන්න. දැන් සක්මන් භාවනාවේදීත් දැන් මෑණිය කියවන්නේ දැන් අනිත් කටයුතු කරද්දිත් හිත අරමුණු වලට යන්නේ නැහැ කතන්දර ගෙතෙන්නේ නැහැ සංසුන්ව තියෙනවනේ ඒකමයි සක්මනේදීත් කරන්න තියෙන්නේ දැන් අපි බොහොම සැහැල්ලුවෙන් කයට සක්මන් කරන්න ඉඩ දෙනවා හිත තියන් ඉන්නව නිකන් සැහැල්ලු භාවයක අර අරමුණේවත් දාන්නේ නැහැ දැන් ඒ සැහැල්ලු බවම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා බොජ්ජංග දියුණු කරන්න කියලා විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමයෙන් සති සම්බොජ්ජංගම් භාවේති. විතර බොජ්ජංග හතම දියුණු කරන ආකාරය පැහැදිලි කරනවා. කියන්නේ අපේ හිත ඔය වගේ අරමුණු ඇසුරකින් තොරව අරමුණු වලින් නිදහස් වෙලා බොහොම සැහැල්ලු විවේක සත්‍යයකට ආවනම් ඒක තමයි අපි පාදක කරගන්න ඕනේ තවදුරටත් ඉස්සරහට යන්න. දැන් මේ தത്വෙදී අපේ හිත හරිය සැහැල්ලු වෙන්නේ සාමකාමීනේ කෙලෙස් නැහැනේ. දැන් කෙලෙස් නැති භාවය, කෙලෙස් නැති ස්වභාවය තව තව වර්ධනය වෙන්න දෙන්නයි ඉඩ අවශ්‍ය. ඉතින් ඒ ඒ తත්වයේ හිත පවත්වමින් අ નિરાයාසයෙන් පවත්වන්න උත්සාහත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් ඉඳගෙන කරන භාවනාවදී අපි සමාධිමත් කරලා නිකන් බර කළා සමාහට ඔතන ඔතන පටන් ගන්නවා. නමුත් ඔය தත්තර දැන් ටක් ගාලා නිකන් ඉන්නකොටත් දාන්න පුළුවන්ද? පුළුවන් නේද? අන්න ඒක තමයි ප්‍රශ්න. දැන් ඒ කියන්නේ ආයේ ඉඳගෙන ඉඳගෙන කරන භාවනාවෙදිත් ආයේ දැන් ආනාපාන සතිය හරහා යන්න ඕනේ නැහැ. කෙලින්ම අතෙන්ට දාන්න. කෙලින්ම එතෙන්ට දැම්මා පොඩ්ඩක් නිකන් සංසුන්ව ඉන්නවා. ඉඳීම තුළ අන්න හිත සමාහලාට සමාධි වේවි. සමාහලාට සිතුවිලි ටිකක් එවි. ප්‍රශ්නයක් නැහැ. ඔය තත් ඒ කියන්නේ සිතුවිලි ආවත් ප්‍රශ්නයක් නැහැ. සමාධි වුණත් ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි ආවනම් අපිට තේරෙනවනේ දැන් මේ හිතුවිලි ආවා කියන්නේ කොහේ හරි තණ්හා දිට්ටිමානනේ. ආයි කොහේ හරි තණ්හාවකින් ඇල්ලුව නිසා ඔන්න සිතුවිලි ඇවිල්ලා. නැත්තම් කොහෙන් හරි මාන්නයක් කරහා සිතුවිලි ටිකක් ඇවිල්ලා. කවුරු හරි කෙනෙක්ව අල්ලගෙන මනෙන්ලා මොන හරි දෙයක් කරහා සිතුවිලි ටිකක් ඇවිල්ලා. එහෙම නැත්තම් සමහරලාවට නිකන් හිත විසිරීම නිසා සිතුවිලි ටිකක් ඇවිල්ලා. ඔන්න වගේ යම් යම් හේතුන් හරහා තමයි ඔය සිතුවිලි ටික එන්නේ. ඒනේ කාරණාව තේරුම් අරගෙන ඒ ටික හැම යන්නේ දහරින්න. يعني දැන් අපි එන ටිකට බලෙන් යටපත් කරන්න යන්නෙත් නැහැ. බොහොම මුරුදු විදිහට ඉන්නේ. එන්න දෙනවා, ඉන්නත් දෙනවා. බොහොම සැහැල්ලුවෙන් අපි ඉන්නත් දෙනවා. හැබැයි අහුවෙන්නෙත් නැහැ. අපි ඒවා පෝෂණය කරන්නෙත් නැහැ. ඊට පස්සේ ඒගොල්ලොම මීට යනවා. ඒගොල්ලන්ගේ පාඩුවේ යනවා යන්න. ඊට පස්සේ අපි අපේ පාඩුවේ ඉන්නවා. ඉතින් ඕක දිගට දිගට වෙන්න ඉඩ හරින්න යන බව දකිමින් ඉන්න. යන බව දකිමින් ඉන්න. එතකොට අපේ අර නිදහස් ස්වභාවය තව තව වර්ධනය වෙනවා. කියන්නේ දැන් අපි නිදහස් ස්වභාවයක ඉන්නවා. ඒ නිදහස් ගතිය. එහෙම නැත්නම් ඒ නිදහසේ තියෙන ප්‍රනීත භාවය. දැන් හිතන්න අපි වතුර එකක් ටිකක් මඩ වෙලා තියෙනකොට ඕකේ අපිට පුළුවන් ටිකක් ලොකු සිදුරු තියෙන ගොට්ටකින් දාලා ඕකේ ලොකු කැලේ ටික අයින් කරගන්න පුළුවන්. නමුත් තාම හොඳටම පිරිසුදු නැහැනේ. ඊට පස්සේ ඔන්න අපි ඊට වඩා අඩු එකකින් පෙරනවා. දැන් තවත් පිරිසුදුයි. ඊටත් වඩා අඩු එකකින් පෙරනවා. දැන් තවත් පිරිසුදුයි. අන්න ඒ වගේ අපේ හිතත් මේ ටික ටික ටික ටික ටික මේ පිරිසුදු භාවයේම වර්ධනය වීමක් වෙන්නේ. ඒකට ඉඩ දෙන්නයි තියෙන්නේ. එහෙනම් සක්මනේදීත් අර කිව්වා වගේ සැහැල්ලු වෙමින් ඉන්න. අනිත් කටයුතු කරද්දිත් හිත පුළුවන් තරම් ප්‍රපංච වලින් කතන්දර ගොතීම් වලින් අඩු කරගෙන පුළුවන් තරම් හිත සංසුන්වම තියාගන්න. ඊළඟට වෙන කටයුතු වල යෙදෙද්දිත් බලන්න මේ ඒ කටයුතු වල යෙදීම හරහා හිතේ වික්ෂිප්ත භාවයක් ඇති වෙනවද? හිත නැත්තම් කැළඹෙනවද? හිතේ ආයි රාග ද්වේෂ මෝහ ඇති වෙනවද? මේ කියලා අර පොඩ්ඩක් කෙලස් ඇති වෙනවද කියලා හිත ගැන යම් අවධානයක් තියාගෙනම ඒ කටයුතු වලත් යෙදෙන්න. දැන් ස්වාමීන් වහන්සේ මේ රාගයක් ආවේ අන්න හරි. ඒ ආපු ගමන් හිමීට ඉතින් ඒක අයින් කරගන්නවා. ආයෙත් අර නිදහස් ස්වභාවයට එනවා. ඔය ඔය විදිහට දිගට කරගෙන යන්න. ඔව් හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භ කර ටික වේලාවකදී සිතේ ඒකාග්‍රතාවයක් ඇති කර ගැනීමට හැකි වුවත් දිගු වේලාවක් එක දිගට සක්මන් භාවනාවේ යෙදුනත් ආනාපාන සතියේදී තරම් සිත එකඟ කර ගැනීමට අපහසු වන්නේ ඇයි? කරුණාකර පැහැදිලි කර දෙන්න. සයනය කරන විට ඉරියව්වෙන් සයනය කරන ඉරියව්වෙන් ආනාපාන සති භාවනාව වැඩිම නුසුදුසුද? නෑ මුලදී මේ පුරුදුනාට පස්සේ දැන් මුලදී අපි සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කියන ඔය පරයන්කයකින් ඕක පටන් ගන්න කියලා. නමුත් අපි ආනාපාන සතිය හොඳට වැඩුවට පස්සේ ඉරියව්ව ප්‍රශ්නයක් නෑ ඒ තරම්ම. හිටගෙන උනත් බලන්න පුළුවන්, ඉඳගෙන උනත් බලන්න පුළුවන්, සයනයේ වෙද්දී උනත් කරද්දී උනත් බලන්න පුළුවන්. ඉතින් අර සයනය කරන ඉරියව්ව ඊටාම හොඳයි. නමුත් අර ඒකෙදි නිින්ද යන හින්දා තමයි ඕක ගැලපෙන්නේ නැත්තේ. නමුත් නිින්ද යනකම් Tamanට ඒක වඩන්න පුළුවන්. ආනාපාන සතිය යෙදෙන්න පුළුවන්. ඒක කිසිම වැරද්දක් නැහැ. ඊළඟට මොකද්ද මේකේ ප්‍රශ්නයක් මුලින් අහනවා මේ ආනාපාන සති භාවනාවට සිත එකඟ කරගන්න පුළුවන්. ඔව් සක්මනේ දැකින එක නහන්නේ. සක්මනේ සක්මන මුලදී පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. නමුත් ඕකේ යෙදෙන්න උත්සාහයෙන් යෙදෙන්න. පස්සේ ඕකට මේ ඕක Tamanට තේරෙන්න තේරෙන්න Tamanට තේරෙයි මේ ඉඳගෙන කරන භාවනාවට වඩා ලොකු වැඩක් සක්මනේ ගන්න පුළුවන් කියලා. ඒ නිසා මුලදී චොට්ටක් ඕක අමාරුයි අර ආදුනිකයට. එහෙම නැත්නම් සක්මන අලුතෙන් පටන් ගත්ත කෙනාට හැබැයි ඕක ඔතෙන්දිම තමයි අපිට හොඳට අපේ හිතට හිත ගැන පාලනයක් ඇති වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් වෙන්නේ හිත අපිව පාලනය කරන ගතියක් තමයි තියෙන්නේ. දැන් අපි සක්මන හරහා පුරුදු වෙනවා කොහොමද අපි හිත පාලනය කරන්නේ? අපිට ඕන තරමට හිත යොදන්නේ කොහොමද? වම් පාදයේ වදිනකොට එතෙන්ට යොදන්න ඕනේ. දකුණ වදිද්දී එතෙන්ට යොදන්න ඕනේ. ආයි වම වදිද්දී එතෙන්ට යොදන්න ඕනේ. ඔය හරහා හොඳ පුහුණුවක් දෙනවා. හිතට හොඳ අභ්‍යාසයක් දෙනවා. ඒක හරහාම එයාගේ පාලනය අපේ අතට හම්බ වෙනවා. නැත්නම් අපිට පාලනය කිරීමේ හැකියාව එනවා. ඒ නිසා දිගට කරන්න උත්සාහය අතහරින්න නැතුව අනිවාර්යෙන් සක්මන ඊළඟට Tamanට තේරෙන්න ගනිවි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආධුනික යෝගී යෝගියෙකි නාසිකාග්‍රයට සිත යොමු කරගෙන සිටින විට ආස්වාස ප්‍රස්වාස ගැටීම දැනේ. නමුත් සිතුවිලි හා බාහිර ශබ්ද වලින් බාධා ඇතිවේ. තවද ශරීරයේ වේදනාවන් හා කැසීම් මූණේ කුඩා සතුම් යනවා වගේ දැනේ. මේට හේතුව හා සුදු සුදුසු උපදේශයක් දෙන්න. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ ඔය ඔක්කොම දැනීම් එන්නේ හිතේ යම් පමණක එකඟතාවයක් හැදෙනකොට. කූඹිදුනා වගේ දැනෙනවා අතපය පොඩ්ඩක් හෙල වෙනවා වගේ දැනෙනවා ඒ ඔක්කොම එනවා කියන්නේ පොඩ්ඩක් දැන් Tamanට පාර පාරට වැටලා තියෙනවා ඒකේ ලක්ෂණ තමයි තියෙන්නේ අතගාල බැලුවට කූඹි නැහැ හැබැයි ඒ නිසා Taman තේරුම් ගන්න තියෙන්නේ මේ මනසෙන් තමයි මේක දෙයක් කරලා තියෙන්නේ හැබැයි එහෙම කූඹි දෙයක් කූඹි දිවිලා නෙමෙයි තියෙන්නේ ඒ නිසා දිගට කරගෙන යන්න يعني ආනාපාන සතිය නම් වඩන්නේ. ඒක දිගට කරගෙන යන්න يعني ඒකේ මූලික ලක්ෂණ ටික නැත්තම් වැඩෙන වැඩෙන බවට සාධක තියෙනවා. දෙකට කරගෙන යන්න. සක්මන් භාවනාව සක්මන් භාවනාව කිරීමේදී යටිපතුල් වලට සිහිය පිහිටුවා සක්මන් කිරීමේදී යටිපතුල් වල වැලි ස්පර්ශවන විට දැනේ. ගල් කැට පෑගීමේදී වේදනාවද දැනේ. විනාඩි 20ක් විතර සක්මන් කිරීමේදී නිදිමතක් දැනේ. එවිට නතර වී නිදිමත නැති කර නැවත සක්මන් කරමි. ශරීරයේ විවිධ ස්ථානවලින් වේදනා ඇතිවේ. එම ස්ථානවලට සිත මෙනෙහි කර එය පහර පහ කර ගනිමි. මේට උපදේශයක් දෙන්න. හරි. කළා තියෙන විදිහ හොඳයි. ඒ කියන්නේ නිදිමතක් වගේ එනකොට පොඩ්ඩක් නතර වෙලා ඒක දුරු කරගෙන ආයෙත් මේ භාවනාවේ යෙදලා තියෙනවා. දැනටම ඒ තරම් වේදනාවන් බලන්න මේ ඉක්මන් නොවි මට හිතෙනවා යටිපතුලේම හොඳට අවධානය දියුණු කරා නම් දැනන දේත් එක්ක ඉන්න පටන් ගත්තනම් තව ඉස්සරහට යන්න පුළුවන්. බලන්න දැන් මෙනෙහි කිරීමක් කරනවා නම් ඒකත් ඕනනම් පොඩ්ඩක් කෙටි කරලා බලන්න. මෙනෙහි කිරීම චුට්ටන්න ඕනනම් නතර කරලත් බලන්න. ඒ වගේ පොඩ්ඩක් පොඩ්ඩක් කියන්නේ තව ඉස්සරහට යන්න ඒ පියවර ටික ගන්න. කියන්නේ තව ටිකක් assume වෙන්න නැත්නම් අරමුණ මේ හිත තව ටිකක් සරල වෙන්න, සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න. ඒකට මේ අහුවෙලා තියෙනවා ඒකට කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව මා මූලික කර්මාස්ථානයේ ලෙස පිම්බීම හැකිලිම කරමි. එම අවස්ථාවේදී පර්යංකේ ඉඳගත් විට විනාඩි 20ක් පමණ වෙන විට කම්පන චංචල දැනේ. නොයේ කාලෝක ධාරාවල් දිස්වේ. මල් උයන් ලෙස පෙනේ. මේ ආයුධෙන් බලන විට පිම්බීම හැකිලිම නැති වී යයි. නැවත නැවතත් ඒ ආයුරින්ම වේයි. යයි මා වේ. මා මේ දක්වා භාවනාව කරගෙන ගියෙමි. ස්වාමින් වහන්සේ මා දැනට භාවනා කරන විට නිතරම අතීත සිතුවිලි ඇදී යයි. පරයන්කේ පය දක්වා සිතුවිලි ගලා යයි. මේ නිසා මට භාවනාව එපා වී යන අවස්ථාද වෙයි. ස්වාමින් වහන්සේ මට මේට සුදුසු උපදේශයක් හිතා කරුණාවෙන් පහදා දෙනසේක්වා. හරි. ඒ කියන්නේ අතීත සිතුවිලි වලට අපි වටිනකමක් දුන්නොත් ඉතින් ඔන්න අපි අහුවෙනවා. මොකද අපි ඒකට වටිනකමක් දුන් දෙන්නේ නැතුව කොයිතරම් රසවත් දෙයක් මතක් වුණත් නැත්නම් කොයිතරම් අපේ හිතේ පීඩනයක් ඇති කරන දෙයක් මතක් වුණත් ඒක හුදු මතකයක් මතකයක් කියලා අතහැරලා දාන්න පුළුවන් නම් අන්න අපි ඒවා පෝෂණය නොකර නැත්නම් අපි ඒවා වර්ධනය නොකර එහෙම්ම යන්න ඉඩ හැරීමක් කරනවා. මොකද ඇත්තරම ඒ සිතුවිලි පටන් ගැනීමේදී ඊටාම දුර්වලයි. අපි හැබැයි මේකට වටිනකමක් දීපු ගමන් අපි ඒගොල්ලන්ව මේ බාරගත්ත ගමන් හැබැයි ඒගොල්ලෝ වර්ධනය වෙනවා. අපි මොකද අපේ ශක්තිය අරගෙන. ඒ නිසා අපිමයි ඕක වර්ධනය කරන්නේ. ඒ ඒ බව තේරුම් අරගෙන Taman දැනගත්ත ගමන් නිකම් මතකයක් මතකයක් කියලා දාලා ඒවා බාල කරලා දාන්න. අගයක් නොදී නොගි නොදී හරින්න. එතකොට අන්න ඒගොල්ලෝ ඡය වෙලා යාවි. ඊළඟට අන්න Taman ආයෙත් පිම්බීම හැකිලීමට එන්න පුළුවන්. ඒ නිසා පිම්බීම හැකිලීම භාවනාව දැන් Tamanට හොඳට අහුවෙලා තියෙනවා නම් ඒවත් එක්ක ඉන්න. අර වගේ අර මල්ලු යම් පෙනුනට ඒවට යන්න ඕනේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පර්යංක භාවනාව කරන විට මට ආලෝක පෙනෙනවා. එම වෙලාවට මම වඩමින් ඉන්නේ පිම්බීම හැකිලිමයි. නැතහොත් මෛත්‍රී භාවනාවයි. කහ පාට ආලෝක පේනවා, සතරම් පාට, රිදී පාට, දම්බැල් වගේ පේනවා. මේ පහදා දෙන සේක්වා. ඔව් හිතේ ඒක තමයි. එකඟතාවය දියුණු වෙනකොට සමාධිය දියුණු වෙනකොට ඔයාගේ ආලෝක ස්වභාවයන් එන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. ඒක ප්‍රශ්නයක් කරගන්නත් එපා. දැම්ම හැබැයි ওই දිහා බලන්න යන්නත් එපා. දිගටම ආනප් මේ ආස් මොකද්ද? පිම්මීම හැකිනීම භාවනාවේම යන්න. මට පොඩ්ඩක් ඕනම් කායිකද කියලා දැනගන්න පුළුවන්ද? හුඟක් කල් තිස්සේ කරනවද? පොඩ්ඩක් එන්න බලන්න නිසා. මුල් කාලෙදිත් පිම්මීම හැකිනීම භාවනාවමද කළේ? මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කොච්චර කල් කරාද? ඒත් ඔක්කොටම අවුරුදු 4ක් 5ක් වගේ තමයි. ඔක්කොම කලවමේ කරේ. එතකොට කැම්පින් මෙම් හැකිලිමත් කරා මෛත්‍රී භාවනාවත් කරා. එතකොට කවදද දන්න දැන් ඔය ආලෝක සභාවන එන්න ගත්තේ? ඒක නවරුදු දෙක තුනක් වගේ සමහරවිට. ඒවා බාධාවක් වෙලත් බෑ. නෑ නේද මම බලන් ඉන්න සමහරලාට එන්නේ. අහහ. එතකොට ඒවා වර්ධනය වෙනවද නැත්නම් නොපෙනී යනවද? නැතුව යනවා. හොඳයි. එතකොට පෙම්බීම හැකිලීමට මොකද වෙන්නේ දැන් වඩනකොට? ඒ කියන්නේ අර මට ගොඩක් ආනාපාන සති හුස්ම ගන්න ඒක ටිකක් එච්චරම හරියන්නේ නැහැ වගේ ටිකක්. ඒකයි මම මේ දෙකෙන් කොයිකද කරගෙන යන්නේ? පිම්බීම හැකිලිම ගොඩක්. ඒක තමයි. පිම්බීම හැකිලිම කරගෙන යනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ ඉතින් උස් පහත් වෙනවා හුස්ම හුස්ම ගැන එකත් එකක් දැනෙනවා අඩ උස් පහත් වෙනවා හුස්ම ගන්නවා ආස්වාස ප්‍රස්වාස ඒක ගැන හිත හිත ඉන්නකොට තමයි එහෙම වෙන්නේ නෑ ඔතන කියන්නේ පොඩ්ඩක් මේ පිම්බීම හැකිලිම කියන එකේදී අවධානය මෙතනම තියාගන්න ආයි මෙතෙන්ට ගන්න එපා ආස්වාස ප්‍රස්වාස මට්ටමකට දාන්න එපා මෙතන තියෙන පිම්බීමක් චලනයක් නේ තියෙන්නේ දැන් අපේ ඒ පිම්බීමක් කියන සංඥාව වෙනුවට බලන්න මේක සූක්ෂමව දැන් මේ චලනයක් තියෙනවා. ඉස්සරහට චලනයක් තියෙනවා. ආයේ ආපස්සට චලනයක් තියෙනවා. ඒ වගේ අර නම් ටිකක් අමතක කළා මේ චලනයත් එක්කම ඉන්න. මේ පටන් ගැනීමක් ඊටාම සියුම්ම සිද්ධ වෙනවා. ඊළඟට චලනය වර්ධනය වෙනවා. ඊළඟට නැති වෙලා යනවා. ඔන්න ආයේ පොඩි විරාමයට පස්සේ ඔන්න ආපස්සට එන චලනයක් පටන් ගන්නවා. ඒක වර්ධනය වෙනවා. ඊළඟට නැති වෙලා යනවා. ආයේ පොඩි විරාමයට පස්සේ ඊළඟේ පටන් ගන්නවා. පුළුවන් තරම් හිත ඒකාග්‍ර කරගෙන උතරම විතරක් තියන් ඉන්න. ඉතින් ඇඳලා දැන් මේ චලනවලට මොකද වෙන්නේ කියලා ඊළඟට බලන්න. කියන්නේ මේ චලන සමහරට එකක් නෙමෙයි චලන රැසක් තියෙන්න පුළුවන් උතන. පොඩි පොඩි පොඩි පොඩි චලන රැසක්. ආයි පොඩි පොඩි පොඩි චලන රැසක් ආපසට එද්දිත්. ඒ එක එකක් එකක් ගානේ බලමින් යන්න. ඕක එහෙම අහුවෙලා තියෙනවා චලන කීපයක් තියෙනවා. එහෙම නෑ එහෙම. එහෙනම් දැන් හිතේ ඒකාග්‍රතාවය පොඩ්ඩක් මෙතෙන්ට විතරක් යොමු කරන්න. උදර ප්‍රදේශෙට විතරක් යොමු කරන්න. මුළු කයටම නැතුව උදර ප්‍රදේශෙට විතරක් යොමු කළා ඒක නිකන් හොඳට නිකන් හිත ඒකාග්‍ර කරලා මේ පිම්බීම මේ මේ මේ චලන ස්වභාවයට මොකද වෙන්නේ? චලන ස්වභාවයේ දිගහැරීම නැත්නම් තරණ ස්වභාවයේ විපරිණාමය මොකද්ද කියලා බලමින් යන්න. මොකද ටිකක් අහු වෙලා නැහැ තාම. දැන් ඔය එහෙටයි මෙහෙටයි පැන ගතියක් තියෙනවා. නැත්නම් මේ මේ හිත ඒකාග්‍ර කළා මේ පිම්බීමේ ඊටාම සූක්ෂමව දකින්න උත්සාහත් වෙන්න. හැකිලීම ඊටාම සූක්ෂමව දකින්න උත්සාහත් වෙන්න. එතකොට මේ පිම්බීම හැකිලීම හරහා තව ඉස්සරහට යන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. සක්මන් භාවනාවත් කරනවද? සක්මන් භාවනා කරනවා. ඒකෙදී නම් මුලදී සක්මන් භාවනා කරනකොට දැන් පිළුඹට තදේට ගොරෝසු විදියට දැනෙනවා. මැද හරියට ගොඩක් සිනිඳු විදියට දැනෙන. ඊට පස්සේ ඇඟිලි හරියට එහාට ගොරෝසුට වගේ දැනෙනවා. එහෙම මාරු වෙවි දැනෙනවා විතරම. තව තව ඕකේ අහු නොවෙච්ච පැති තියෙනවා. දැන් අපි දැන් මෙතන සක්මනක් කරොත් එහෙනම් මේක දැන් සිනිඳු ගතියකුත් තියෙනවා. තද ගතියකුත් තියෙනවා. සිසිල් ගතියකුත් තියෙනවා. ඉතින් ඔය වගේ අර තමන්ට අහු නොවෙච්ච තව ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා බලලා ඒවත් මේ සොයනාසුලුව සක්මන කරන්න දැන්. විස්තර බලමින් සක්මන කරන්න. එහෙමයි. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. ස්වාමින් වහන්සේ මම পায়ට සිත තබාගෙන වම දකුණ බලමින් සක්මන් කරමි. වැලි මළුවේදී පොළොව යට තදට වදින ආකාරය වැලිවල ගොරෝසු මෘදු බව පයට දැනේ. සමහර විට උඩුපතුලේ වේදනාවන් පැමිණ ටිකින් ටික නැති වියයි. සිත පිට නොයා බොහෝ වේලාවක් අරමුණේ සිත තබාගෙන සක්මන කළ හැකිය. සිතුවිලි එන්නේ කලාතුරකිනි. සිත පිට ගියත් ඒ බව දැනගෙන නැවත අරමුණෙහි සිත තබමි. පරයන් හොඳයි. දිගට කරන්න මේ කරලා තියෙන හොඳයි. පරයන්ක භාවනාව ස්වාමීන් වහන්ස ආනාපාන සතිය මගේ කමඨානයි. ආනාපානයේ දිග දිග කොට වශයෙන් දකිමි. පිටතින් ශබ්ද ඇසුණත් එය එයට සිත නොයයි. බොහෝ වේලා සිත පිට සිත පිට නොයා සතියෙන්ම ආනාපානය කරමි. කකුල්වල වේදනාව දැනුණත් ටිකින් ටිකකින් ඒවා නැති වියයි. සමහර වෙලාවට නොදැනීම නින්දයයි. ස්වාමීන් වහන්සේ මගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදේශක් දැනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ඔය කෙරලා තියෙන හොඳයි. අර නිින්ද යන කොටසදී දැන් අවදි වෙන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපේ හිත අරමුණ සියුම් වෙනකොට නින්දට වැටෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත උත්සාහත් වෙන්න මේ හිත සියුම් මේ අරමුණ සියුම් වෙනකොට කොහොමද හිත අවදියෙන් තියාගන්නේ? ඕක හදන්න ලේසි ටිකක් නැත්තම් හදන්න උපකාර වෙනවා. සක්මනේදී තව ටිකක් විස්තර බලන්න ගන්න. Tamanට අහු නොවෙච්ච සියුම් සියුම් විස්තර ටිකක් බලන්න ගන්න. එතකොට අර හිතේ අවදිමත් භාවය, සූක්ෂම භාවය එහෙම වර්ධනය වෙනවා. ඒ බඳු ඒ හදාගත්ත සූක්ෂම භාවයක් එක්ක පරයන්කට එන්න. එතකොට අර අරමුණ සියුම් වෙනකොට සියුම් අරමුණේ පවා අවදියෙන් ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඔක්කොම ටික හොඳට කෙරලා තියෙනවා. ඔය නිින්ද යන ගතිය මේ ඒකෙන් හිත අයින් කරගෙන එතෙන්දිත් ඒ අරමුණ සියුම් තියෙන මට්ටමේදිත් අවදියෙන් ඉන්න පුළුවන් ස්වභාවය හදාගන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා නිස්සරණ වනයේට පැමිණ පැමිණි ආදුනික යෝගියෙක් වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවට වඩාත් කැමැත්තක් දක්වන බව දැනුනි. ඒ තුල කකුල එසවීමේදී ඇති සැහැල්ලු බව තැබීමේදී පයට දැනෙන රළු බව රළු තද ගතිය දැනුනි. එසවීමේදී විලුඹ පළමුව සැහැල්ලු වන අතර ඇඟිලි වලට ශරීරයේ බර දැනේ. තැබීමේදී පළමුව මාපට ඇඟිල්ලටද අනිකුත් ඇඟිලි වලටද තදවන ගතිය දැනුනි. ඔසවනවා, යවනවා, තබනවා යන පියවරෙන් පියවර එම සිදුවීම් තුලම සිත යොමු කරගෙන සිදු කළෙමි. ශබ්ද පිළිබඳව අවධානයක් නැති තරම්ය. පියවර 30ක් පමණ යන විට සිතුවිලි 4ක් 5ක් පමණ එයි. එම සිතුවිලි ප්‍රපංච නොවේ. එක පැත්තක සිට අනෙක් පැත්තට යෑමේදී සිතට එන සිතුවිලි ප්‍රමාණය නෝට් කර ගැනීමටද මා උත්සාහ කරමි. සිතුවිලි අඩු කර ගැනීමේ අරමුණින් එය සිදු කරයි. මෙය මා කරන වැරදි දෙයක් දැයි පැහැදිලි කර දෙන්න. පැයක් පමණ සක්මන් කිරීමෙන් පසු පරියංකයට යමි. මෙහිදී අරක ඒ පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඔය වැඩේ කරන්න පුළුවන්. මොකද දැන් Tamanට කියන්නේ හොඳට භාවනාව කෙරෙගෙන යනවා. අපි දැන් අර මුල් අවස්ථාවන් වලදී මූල කර්මස්ථානයේ 100%ක් නියැලීම හරහා නැත්නම් මුළු හදින්ම කිරීම හරහා තමයි සිතුවිලි සම්පූර්ණයෙන්ම අපෙන් අයින් වෙලා යන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගියාට අපි ඉන්න හොඳට මේ අරමුණේ. يعني කායanපසනාව අපි හොඳට යෙදෙනවා. පස්සේ අපි මේකින් හොඳට තහවුරුනාට පස්සේ අන්තිමට කායanපසනාවෙන් සමහරට කෙලින්ම චිත්තanපසනාවට දාන්න ඉඩ තියෙනවා. ඉතින් නැත්නම් වේදනාanපසනාවට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි හිතගෙන නිකන් ලාවට බැලුවට කමක් නැහැ සිතුවිලි හුඟක් එනවාද කියලා. නමුත් වැඩි අවධානයක් පාදයට දෙන්න. වැඩි අවධානයක් මේ කරන කායනුපසනාවට දෙන්න. එතකොට ඒකේ හොඳට নিমগ্ন වීම හරහා 100ක් යෙදීම හරහායි මේ සිතුවිලි නැතිලා යන්නේ. පරයන්ක භවනාව සක්මන් කිරීමෙන් පසු පරයන්කයට යමි. මෙහිදී ඉඳගෙන සිටින ඉරියව්ව දෙස බලා බලා සිට හුස්ම රැල්ල දැනෙන විට ඒ පිළිබඳව අවධානය යොමු කරමි. ටික වේලාවක් ගතවන විට හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම අභිබවා ශරීරයේ සිදුවන දැනීම් දෙස දැනෙන දෙස බලා සිටිමි. ටික වේලාවක් ගතවන විට මේ කයෙහි දැනීම් නොදැනියයි. ආනාපාන සතියද දැනෙන දැනගත හැකි නොවේ. ඒ තුල සිදුවන්නේ විවිධ සිතුවිලි සිතට පැමිණ ඒවා දිගේ ගමන් කිරීමයි. බොහෝ අවස්ථාවලදී මෙසේ සිදුවේ. ඇතැම් විට විනාඩි 3-4ක් සිතුවිලි දිගේ ගමන් කරයි. සක්මන තුල සතිය තිබේ යයි හැඟුණ නමුත් පර්යංකයට ගිය පසු එය වෙනස් වන ආකාරයේ දක්නට ලැබේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස මෙම වැරද්ද නිවැරදි කර ගැනීමට මා කුමක් කළ යුතුද? හොඳයි. මෙතනදී මම හිතනවා තාමත් අර දැන් අපි එකපාරට සිතුවිලි බලන්න ගියාම වෙන ප්‍රශ්නයක් තමයි අර සිතුවිලි කියන එක නැති මෙතනදී අපි හිත හිතින්නේ බලන්නේ. හිත හිතින් බලනකොට අපි හොඳට හිතේ සතිමත් භාවයක් මත තහවුරු වෙලා නැත්නම් හිතේ මතුවෙන මතුවෙන සිතුවිලි වල අපි දන්නේම නැතුව මේ පැත්තට යොමු වෙන ගතියක් තියෙනවා. මේ මතුවෙන සිතුවිලි වලට අපි අහු වෙන ගතියක් තියෙනවා. මුලදී අපිට යම් සතිමත් භාවයක් තියෙනවා. නමුත් දුර්වලයි තාම සතිය. ඒ නිසා අපි සිතුවිලි බලන්නේ යෑමෙන්දී පොඩ පොඩ සිතුවිලි වල ශක්තිය වර්ධනය වෙලා අපේ ශක්තිය අඩු වෙලා නැත්නම් අපේ සතිමත් භාවය දුර්වල වෙලා අන්තිමට අපි මෙයාගේ වහලෙබ් බවට පත් වෙන ඕන්න අපි සිතුවිලි වල අතරමං වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ චිත්තානුපස්සනාවේ යෙදෙනකොට විශේෂයෙන්ම සඳහන් කරනවා නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. මහණෙනි මම මේ හොඳට වර්ධනය නොවෙච්ච සතියක් තියෙන කෙනෙකුට නිකන් ආරම්භක මූලික මට්ටමේ සතියක් තියෙන කෙනෙකුට සම්පජඤ්ඤය නොදියුණු කෙනෙකුට මෙන්න මේ චිත්තානුපස්සනා කොටස මම අනුදැනව දරන්නේ නැහැ කියලා කියනවා. නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ චිත්තානුපස්සනාවට යන්න කලින් හිත දිහා බලන්න කලින් පොඩ්ඩක් මේ කයම පාවිච්චි කරලා සතිය දියුණු කරන්නයි තියෙන්නේ. නැත්නම් වේදනානුපස්සනාවම පාවිච්චි කරලා සතිය දියුණු කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ ඔය හිත බලන්න අපිට ඕන හැටි අවස්ථාව හම්බ වෙනවා. නමුත් අපේ ඒ මට්ටමට දියුණු වෙන්න කලින්ම මේක බලන්න ගියොත් ඉතින් දන්නේම නැතුව අහු වෙනවා. ඒ නිසා වැඩි අවධානයක් කයට දෙන්න. වැඩි අවධානයක් දැන් ඔය ආනාපාන සතිය හරහා ගිහිලා ඊළඟට Tamanට දැනීම් මතුවෙලක් තියෙනවානේ. ඒ දැනීම් වල දැන් හොඳට ඉන්න. ඒව කොහොමද පටන් ගන්න? ඒව වෙනස් වෙන්නේ කොහොමද? නැති වෙලා යන්නේ කොහොමද? ආයි වෙන තැනක කොහොමද පටන් ගන්නෙ? වෙනස් වෙනවද ඒවා? නැත්නම් ඒවා හිම්මම තියෙනවද? නැති වෙනවද? ඒන හොඳට අර ඒව ගැන අවධානයෙන් බලන්න. ඒව ගැන විමසින්නෙන් බලන්න. ඔය හරහා සෑහෙන යමක් නැත්නම් සෑහෙන සතිමත් භාවයක් සම්පජඤ්ඤයක් කායනුපස්සනාවෙන්ම දිනු කරගන්න අවස්ථාව තියෙනවා. ධර්මදේශනාව පිළිබඳ ප්‍රශ්නයක්. හොඳයි. ඔබ වහන්සේ ඊයේ දේශනාවේදී සඳහන් කළ සරිතා, අනුස්සරිතා, අනුස්සරිතා කියන වචන දෙක සරිතා යනු සතියට කියන තවත් නමක්ද? නෑ සතියට කියන තවත් නමක් නෙමෙයි. ඒක මේ සතිය විස්තර කරද්දී කියනවා පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කියලා. ඒ කියන්නේ දැන් අපේ හිතේ මතක ශක්තිය දිනු වෙන්න නම් අපි හිතන්නේ මතකය ගබඩා වීමට උවමනා කරන සාධක ටික තියෙන්නත් ඕනේ. ඊළඟ ගබඩා වෙච්ච මතකය ආපහු ෂණිකව අවදි කරව ගන්න උවමනා කරන හැකියාව තියෙන්නත් ඕනේ. ඉතින් අවස්ථා දෙකක්. මතකයට ගබඩා කරන මට්ටම එකක්, ඒ ගබඩා වෙච්ච ටික ආපහු ගන්න මට්ටම තව එකක්. ඉතින් අපේ සතිය දිනු වෙනකොට ඒ ගබඩා කරන්න උවමනා කරන මානසික සුව මේ හැකියාව තියෙනවා අපි. අපි ගාව හොඳට හිතේ එකඟතාවයක් තියෙනවා, වර්තමාන ජීවත් වෙන ගතියක් තියෙනවා. හිතේ තියෙන නිකන් සැහැල්ලු ගතියක්. අරමුණක මුලා වෙලා හිර වෙලා නැහැ. ඒ නිසා අපිට උවමනා දේ අන්න හොඳට තැම්පත් වෙනවා. හොඳට මේ තහවුරු වෙනවා. සතිය මේ මොකද්ද මතකයේ වර්ධනය වෙනවා. එහෙනම් අපි දැන් ඔන්න මතක් කරගන්න ඕනේ දැන්. ඇතුලේ තියෙන දේක් මතක් කරගන්න ඕනේ. එතකොටත් මේ දේවල් නිකන් ඔක්කොම අවුල් වෙලා නැත්තම් හිතත් මේ අවුල් වෙලා නම් තියෙන සංකීර්ණතාවයක නම් ඉන්නේ අපිට අමාරුයි මේ උමනාදේ හොයාගන්න. නමුත් අපේ හිතේ තියෙන හොඳ පැහැදිලි භාවයක් නම් හිතේ තියෙනවා නම් ඒකාග්‍රතාවයක් සතිමත් භාවයක් තියෙනවා නම් අර තියෙන මතක ගබඩාවෙන් ටක් ගාලා උමනාදේ ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. ඒ නිසා සතිය දියුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ හුඟක් අතීතයේදී කරපු කියපු දේවල් හොඳින් මතක් කරගන්න පුළුවන්. ඒ අනුව හොඳට ඊළඟට වෙච්ච සිතුවිලි ටික සිද්ධි ධාමය මතක් කරගන්න පුළුවන්. සරිතා අනුස්සරිතා කියන කියන්නේ අර මතක් කර ගැනීම කියන අදහසින් තමයි කියන්නේ. සතියට කියන වචනයක් නෙමෙයි. මේ පරමේන සති නේපක්කේන සමන්නාගතෝ කියලා කියනවා. ඒ කියන්නේ එතන තමයි සති සති කියන වචනේ එතන තමයි යෙදලා තියෙන්නේ. ඒ වගේම චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි ගැන සඳහන් කළා. මේ දෙකම එකක්ද? නෑ දෙකම එකක් නම් නෙමෙයි කියලා තමයි මට තේරෙන්නේ. මොකද ඒ කියන්නේ බුදුන් වහන්සේක දෙකක් වශයෙන් පෙන්නනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔය මේ සුත්තනිපාතේ ද්වේතානුපසනා සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ කියනවා චේතෝ විමුක්ති සම්පන්නා අතෝ පඤ්ඤා විමුක්තිය. අතෝ පඤ්ඤා විමුක්තිය බබ්බාතේ අන්තකිරියාය නතේ ಜಾති ජරූප ගාති කියලා. ඒ කියන්නේ දැන් හොඳට මේ චේතෝ විමුක්තියක් ඇති වුණා නම් ඊට පස්සේ ප්‍රඥා විමුක්තියකුත් ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ තුලින්ම අන්න ಜಾති ජරාවන්ගෙන් හිත නිදහස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සමහර කෙනෙකුට ඒතර මේ චේතෝ විමුක්තිය තමයි මුලින් හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම දැන් ඔය ආනාපාන සතිය වඩනවා නැත්නම් අපි හිතමු ධාතු මනසිකාරයක් වඩනවා වේදනාවන් පසනාවක් වඩනවා ඔහොම කරමින් ඉන්නකොට අර අපි කතා කරපු අනිශ්චිත භාවයකට හිතපත් වෙන්න පුළුවන්. අරමුණු නොගන්නා ස්වභාවයකට හිතපත් වෙන්න පුළුවන්. ඒක අපි චේතෝ විමුති මට්ටමක් දක්වා වර්ධනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකෙදි මුලින්ම අරමුණු ගන්නෙ නැහැ. ඊට ඒක තව තව වර්ධනය වුණාට පස්සේ හිතේ තියෙන අර හොඳට පැහැදිලි භාවය. හිත අරමුණු නොඅල්ලන ගතිය වර්ධනය වෙනවා. හැබැයි තාමත් දැන් මේකට තමයි සාමාන්‍ය චේතෝ විමුති මට්ටමක් කියලා කියන්න වෙන්නේ. ඊට පස්සේ හැබැයි හිත උපාදාන කරන කරන වාරයක් පාසා ප්‍රඥාවෙන් මේක නිදහස් කරගන්න පුළුවන්. ඒ හරහාන්න පඤ්ඤා විමුක්තිපත්වකුත් වර්ධනය වෙනවා. ඉතින් ඒ නිසා දැන් බුදුන් වහන්සේගෙන් ඒක වෙලාවකදී ආනන්ද සාමින් වහන්සේ අහනවා දැන් මේකේ මේ එතකොට මොකද්ද මේ ඇයි එක්කෙනෙක් චේතෝ විමුක්තියක් මුල් කරගෙන යන්නේ ඇයි තව කෙනෙක් පඤ්ඤා විමුක්තියක් මුල් කරගෙන යන්නේ ඇයි කියලා. එතකොට බුදුන් වහන්සේ කියන්නේ මේක ඒ ඒ පුජ්‍යලයාගේ ගති ලක්ෂණ අනුවයි කියලා. ඒ කියන්නේ සමහර කෙනෙක් වැඩි වැඩියෙන් චේතෝ විමුක්තිය මුල් කරගෙන ප්‍රඥා විමුක්තිය අඩුවෙන් යෙදෙමින් වගේ යනව වෙන්න පුළුවන්. තවත් කෙනෙක් චේතෝ විමුක්තිය යම් පමණකට තියාගෙන ප්‍රඥාවෙන් හැමතැනම එතන එතන කෙනෙක් කප කපා යනව වෙන්න පුළුවන්. ඉතින් මේ හැම එකෙම හරහා අන්තිමට සම්පූර්ණයෙන්ම හිත කැලසුන්ගෙන් නිදහස් වෙන පැත්තකට නැත්නම් නිවන නිවන සාක්ෂාත් කරන පැත්තකට නැත්නම් රාග ද්වේෂ මෝහයන් සම්පූර්ණයෙන් දුරු කරන පැත්තට තමයි යන්න තියෙන්නේ. සමතේ පැත්තෙන්ද ස්වාමීන් තමයි චේතෝ විමුක්ති කියලා කියන්න පුළුවන්. ඔව්. සමතේ පැත්තෙනුත් චේතෝ විමුක්තියට එන්න පුළුවන්. විපස්සනා පැත්තෙනුත් එන්න පුළුවන්. චේතෝ විමුක්ති රසක් පෙන්වනවා. එකක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් පෙන්වන දැන් ඔය මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ විමුක්තිය, මුදිතා චේතෝ විමුක්තිය, උපේක්ඛා චේතෝ විමුක්තිය, ඔයගේ චේතෝ විමුක්ති සමත පැත්තෙන් පෙන්වනවා. ඊට පස්සේ විපස්සනා පැත්තෙන් අනිමිත්ත චේතෝ විමුක්තිය, ශුන්්‍යත චේතෝ විමුක්තිය මේ පැත්තෙත් පෙන්වනවා. මේකත් භාවනාව මේ භාවනාවසේ අම්බන්ද එකක් නෙවෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා දැනට ආනාපාන සති භාවනා කිරීමට පටගෙන පටන්ගෙන මාස 8ක් පමණ ඇත. පසුගිය අප්‍රේල් මාස නිස්සරණ වනයේ වැඩසටහනට සහභාගී වූ පසු දිනපතා පරයන්ක භාවනාවත් විටින්ට සක්මන් භාවනාවත් කළෙමි. අප්‍රේල් 21 වෙනි දින ලක්මාවට උදා වූ අසුබ දිනයක් සමග දිනයත් සමග මාහට ඒ අනතුරට පස් සමහර අයට උත්පස්ථාන කිරීමට මට පැවරුණි. එදා උදෑසන සිටම සතියක් පමණ මාහට එම රාජකාරියේ නිරතුරු වීමට සිදුවිය. එම වැඩවලට සම්බන්ධ වී සිටින සෑම අවස්ථාවකම පෙර ලැබුණ කමඨහන් අනුව සෑම සතියෙන් කිරීමට හැකිවිය. මේ සතිය පිටුවා ගැනීම නිසා ඒ අසුබ හා ශෝකජනක සිද්ධීන් කිසි බාධාවකින් තොරව නිසිලෙස කිරීමට මට හැකිවිය. නමුත් ඒ වැඩ අවසන් වී දින දෙකකට පසුව පර්යංක භාවනාවට හිඳගත් විට පෙරමෙන් එය කිරීමට මට අපහසු විය. ඒට සාධක වූයේ ඊට පෙර මා නියුක්ත වූ ඒ ක්‍රියාවන් අත්දැකීමෙනි. දැන් මට ආස්වාස ප්‍රස්වාසයේ වරු දෙක තුනකට වඩා පවත්වා ගන්න ගත නොහැක. මා ඒ දිනවල දුටු දර්ශන සිහියට ගත් විට සිහියට විත් භාවනාවට බාධා පමුණුවයි. නින්දේදීද එය එසේමය. සිත බොහෝ ව්‍යාකූල තත්වයකට පත්ව ඇත. භාවනාව සාර්ථක කර ගැනීමට උපදෙස් පතමි. පොඩ්ඩක් ඉතින් අපි එක පාටම දැන් ඔතෙන්දී හිත මෙල්ල කරන්න යනවා කියන එකදී පොඩ්ඩක් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. හිතේ පොඩ්ඩක් නිකන් සහනයක් ඇති වෙන විදිහට පොඩ්ඩක් නිකන් වැඩියෙන් සක්මනක එහෙම දෙන්න. ඒකත් බර කරලා නෙමෙයි. හිතුවලටත් පොඩ්ඩක් එන්න දෙන්න. එන්න දීලා හිත පොඩ පොඩ තමයි ඉතින් ආයෙ සකස් කරගන්න වෙන්නේ. නිකන් අර තුවාලයක් වුණාම අපිට එක පාට ඕක හොඳ වෙන්නේ නැහනේ. ඒ වගේ මේකත් නිකන් අර ස්වාභාවිකවම පොඩක් කාලයක් එක්කම තමයි හොඳ වෙන්න අවස්ථාව දෙන්න වෙන්නේ. ඒ නිසා අපි අර දේවලට මුහුණ දෙන්නාම ඒවා සමහරවිට හිතේ තැම්පත් වෙනවා. නැත්නම් හිතේ පළපදියම් වෙනවා. සංඥා සංඥා වශයෙන් ඒවා තැම්පත් වෙනවා. තැම්පත් වුණාම ඉතින් ඕක අයින් කරන්න අමාරුයි. ඒ නිසා පොඩ පොඩ තමයි ඉතින් ඕකෙන් හිත මුදව ගන්න තියෙන්නේ. හිතට වද කරලා බර කරලා අයින් කරන්න හදන්නත් එපා. ඉතින් තමන් තමන් අනිත් පැත්තෙන් හිතන්න පුළුවන් තමන් එකාතකින් තමන් ලොකු කුසලයක් කළා තියෙනවා. අන්තරකටපත් වෙච්ච අනිත් අයව නිදහස් කළා නැත්නම් ඒ ඒ ඒකේ මේ අපිට මූ උපස්ථාන කිරීමක් කළා තියෙනවා. ඉතින් ඒ නිසා දුකට පිහිටවීමක් කළා තියෙනවා. ඒ පැත්තෙන් ඉතින් තමන්ගේ හිතේ සහනයක් ඇති කරගන්න උත්සාහත් වෙන්න. මොකද තමන් කළා තියෙන කරන්න තියෙන ඊටාම උත්කෘෂ්ඨ උතුම් ක්‍රියාවක්. ඒ ඒ ගැන හිතලා සතුටු වෙන්න අර හිතට එන එන ඒ සංඥා ඔස්සේ හිතට පෙනෙන ඒ රූප සටහන් ඔස්සේ යන්න එපා. ඒවා මතක් කර කර මතක් කර කර ඉන්න එපා. ඒ වෙනුවට වෙන පැත්තකට හිත අර මේ හරවන්න. කියන්නේ අපි උපක්‍රමශීලී වෙන්න වෙනවා. මොකද දැන් මේවා මතක් කරා කියලා අපිට මේ භාග්යක් වෙන්නේ නැහනේ. ආයෙත් හිත පැරණ එකමයි වෙන්නේ. ආයෙත් මේවා හරහා ආයෙත් හිත පැරනවා. ආයෙත් ඉතින් ඔළුව තෝන්තු වෙනවා. ඒ වෙනකොට ඒක මතක් වුණා. ඒක එහෙම අයින් කළා වෙන අරමුණට හිත දාන්න. දැන් ඔය බුදුරජාන් වහන්සේත් ඔය උපක්‍රමේ පාවිච්චි කරලා තියෙනවා ඔය මේ දේදහ විතක්ක සූත්‍රයේදී එහෙම කියනවා. ඒ යම් යම් අකුසල පැත්තේ විතර්ක එනකොට ඒක මැඩපවත්වන්න කුසල විතර්කයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිටත් තියෙන්නේ මේ වගේ හිත පාරවන දේවල් මතක් වෙනකොට ඒ ඔස්සේ යන්න නොදී වෙන පැත්තකට හිත හරවන්න වෙන දෙයක් මතක් කරගන්න. ඕනනම් පොඩ්ඩක් අපි ඉන්නේ දැන් මේ ස්ත්‍රී පක්ෂයේ කෙනෙක් නම් කතා කරන්නේ. ඕනනම් අපිට පුළුවන් මේ විහාර මළුවේ තියෙන බුදු මැදුරට එහෙම පොඩ්ඩක් ගිහිලා පොඩ්ඩක් එතන පොඩ්ඩක් නිකන් හාන්සි වෙලා හරි ඒ කියන්නේ පොඩ්ඩක් මොහොම නිදහසේ බුද්ධ රූපේ දිහා ටිකක් බලන් ඉන්න ඔය වගේ ටිකක් අර හිතට වෙන සංඥා ටිකක් දැන් දෙන්න. කියන්නේ හිත అలවන හැබැයි මු르දු සංඥා. හිත නිවන සංඥා ටිකක් දීලා අර ටික අයින් අයින් වෙන්න නැත්නම් ඒ ටික වෙනුවට මේ ටිකෙන් ස්ථාපනය කිරීමක් කරන්න. ඒ වගේ ටික ටික උපක්‍රමශීලීව තමයි යන්න වෙන්නේ. එතකොට අපි එකපාරට S2 පියාගෙන ආනාපානට වඩුණාට මං හිත ඒ සමහරට අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා උපක්‍රමශීලීව ටික ටික ඒ සංඥා වලින් හිත මුදවගෙන ඒ වෙනුවට යම් කුසල සංඥාවක් වඩ වඩා සක්මනේදී ටිකක් සැහැල්ලු වෙන්න ඉඩදීදී උපක්‍රමශීලීව ආපහු එන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස සතර මහා භූත ධර්මයන් ප්‍රත්‍යක්ෂව අධ්‍යක්ෂිය හැක්කේ කාය ස්පර්ශයන් තුලින් පමණක්ද? ඇසට පෙනෙන රූප ආදියේ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් අත්දකින්නවා. නම් හුදු සංස්කාරයන් නොවේද? කරුණාවෙන් පහදා දෙන්න. ඇත්තටම එතෙන්දිත් පටවියාපෝ තේජෝ වායෝම තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් රූප රූප කියන එක අර්ථ දක්වන්නේ ඇත්තටම අපිට දැනෙන රූප විතරක් නෙමෙයි අපිට පෙනෙන රූප, ඇහෙන රූප, يعني ඊළඟට දැනෙන රූප, ඒ ඔක්කොම රූප කියලා තමයි කියන්නේ. يعني රූප රූප තියෙනවා, සද්ද රූප තියෙනවා, ගන්ධ රූප තියෙනවා, රස රූප තියෙනවා, ස්පර්ශ රූප තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් රූප බෙදන්න පුළුවන්. ඉතින් මේවට අරමුණු වෙන්නේ ඉතින් පටවියාපෝ තේජෝ වායෝ. ඉතින් අපි ඉන්ද්‍රිය අනුසාරයෙන් අපේ තියෙන පංචේන්ද්‍රියන් පැත්තෙනුත් රූප පැත්තෙන් හඳුනා ගන්න පුළුවන්. නැත්තම් මේ විදිහට හඳුනා ගන්නත් පුළුවන් ධාතු පැත්තෙන් හඳුනන්නත් පුළුවන්. ඉතින් දැන් අපේ ඉන්ද්‍රයන් හරහානේ මේ රූප එන්නේ. රූප රූපයක් දැක්කත් ඒක පටවිය ආපෝ තේජෝ වායෝම හරහා තමයි හම් වෙන්නේ. නැත්නම් ඒ ඒ ස්වභාවයත් අපිට මතු වෙන්නේ. සද්ද රූපයකුත් එහෙමයි. ගන්ධ රූපයක්, රස රූපයක්, ස්පර්ශ රූපයකුත් එහෙමයි. ඒ නිසා ඔය කියන කතාව ඇත්ත. කියන්නේ අපිට ස්පර්ශයම විතරක් නෙමෙයි අතරම මේ රූප ධර්ම හඳුනා ගන්න තියෙන්නේ. අනිකුත් පැතිවලිනුත් රූප ධර්ම හඳුනා ගන්න පුළුවන්. එච්චරයිද? ඉවරයි. හොඳයි. අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. මම හිතනවා ප්‍රමාණවත් කියලා අදට අපි එහෙනම් නැවතත් සවස 5ට ධර්මදේශන වාරයත් සමග මුණ ගැහෙමු. සිල් දනාටම තෙරුවන් සරණයි.